හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධාන්ත පින්වත්නි අපි අඟහරුවාදා උදේ මේ රැස්ති වෙන්නේ තවත් නිවනේ නිවීම ධර්ම සාකච්ඡාවක් සඳහායි මේ නිවනේ නිවීම දේශනා මාලාව මීට අවුරුදු ගණනාවකට කලින් අතිපූජනීය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ නිසරණ වනේ යෝගාවචර සංඝ පිරිස ඉදිරියේ තියාගෙන දේශනා කරන්නට යෙදුණා. ඒ දේශනා මාලාව දේශනාවන් 33කින් යුක්තයි. බොහොම ගම්භීර ධර්ම කරුණු රැසක් මේ <clears throat> එක දේශනාවක අන්තර්ගත වෙනවා එක එක දේශනාවක අන්තර්ගත වෙනවා ඉතින් අපිත් ටිකක් කාලය ගනිමින් එක එක දේශනාවක් හරහා යනවා ඒකේ ඒ දේශනාවල් වල තියෙන ගැඹුරු අර්ථ මතු කරගනිමින් ඒවැය තියෙන විවිධාකාර සාරයන් මතු කරගන්න අපි උත්සාහත් වෙනවා ඉතින් අපිට සාමාන්‍යයෙන් මේ එක දේශනාවක් අවසන් කරන්න එහෙම නැත්නම් සාකච්ඡා කළ අවසන් කරන්න ටිකක් කාලයක් කාලයක් යනවා මොකද මේ එක දේශනාවක සෑහෙන කරුණු රසක් අන්තර්ගත වෙනවා. විවිධාකාර මාතෘකා ඔස්සේ කරුණු රසක් අන්තර්ගත වෙනවා. ඒ වගේමයි ස්වාමින්වහන්සේ සෑහෙන්න සූත්‍ර පිටකයේ විවිධාකාර තැන්වලින් උදාහරණ දක්වමින් මේ තමන්ගේ මත ඉදිරිපත් කරනවා එහෙම නැත්නම් තමන්ගේ අදහස් ටික ගොනු කරනවා. ඒ නිසා අපි දැන් මේ වෙනකොට දේශනා පටක් අවසන් කළා. අපි දැන් මේ වෙනකොට 9 වෙනි දේශනාවේ ගත කරන්නේ. ඉතින් මම ආරාධනා කරනවා ධම්මසුබද්ද ස්වාමීන් වහන්සේට අපි ගිය සතියේ නවත්තපු තැනින් පටන් ගන්න කියලා.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 නහිතේන සුද්ධින් කුසලාව දන්ති. ඒ කියන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේම තියෙනවා සමහර දෘෂ්ටීන් අභිඥාලාභයෙන් විසින් ඉදිරිපත් කරන දෘෂ්ටි ඔවුන් ලෞකික අභිඥා ලබාගෙන පෙරවිසූ කඳ පිළිවෙල පිළිබඳව සමහර විට ලක්ෂ කෝටි ගණන් ඈතට දැකලා තම තමන්ගේ ජීවිත සමහර විට පරිහිත විඥානණයෙන් තවත් දේවල් සොයාගෙන ඒවා උඩ ගොඩනගාගත් දෘෂ්ටි සමූහයකුත් මේ බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙනවා. නමුත් ඒවත් ප්‍රතික්ෂේප වෙනවා, නිෂ්ප්‍රභා වෙනවා. මක්නිසාද හේතුව මොකක්ද? අන්න ඒක කියවෙනවා මේ ගාථාවෙන්. පස්සන් නරෝ දක්ඛිති නාම රූපං. අර කියන අභිඥා වලින් දකින්නා වූ ඒ මිනිසයා දක්ඛිති නාම රූපං. දකින්නේ නාම රූපයමයි. දිස්වාන වා ඤස්සති තානි මේව. ඒ නාම රූපය දැකලා ඒකම නිට්ටය වශයෙන් අල්ලා ගන්නවා. හරියට අර අඳුරු වීදුරු සහිත අඳුරු කාමරයක අඳුරු වීදුරුවක් සහිත ජනේලයක් ඇති කාමරයක ඉන්න කෙනෙකුට ඒ වීදුරුවේ වැටෙන දේ මිසක් පිළිබිඹු වෙන දේ මිසක් ඉන් ඈතට නොපෙනෙනවා වගේ අර නාම රූපයේ ගිහිල්ලා රැඳෙන බැඳෙන ස්වභාවයක් නිසා අර දෘෂ්ටිවාදීන් ඒ Taman දැක්ක අතීත ಜಾති අනුව යම් යම් දෘෂ්ටි නිපදවා ගත්තා අන්න ඒකයි මෙතන කියන්නේ දිස්වානවා ඤස්සති තානි මේව ඒ නාම රූපේමයි සත්‍ය වශයෙන් ගන්නේ කාමම් බහුම් පස්සතු අප කම්මා. ඕනනම් බොහෝ කොට හෝ දකීවා සුළු කොට හෝ දකීවා. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒගොල්ලෝ හුඟක් දැක්කත් ටිකක් දැක්කත් ඒකෙන් නැති වැඩක් නැහැ. නහි තේන සුද්ධින් කුසලාව දන්ති. බුද්ධාදී කුසලයෝ නියම දක්ෂයෝ එයින් සුද්ධියක් ඇති වේවයි නොකියයි. දැන් මෙතන පැහැදිලිව පෙනෙනවා අර පටු මිත්‍යා දෘෂ්ටි පිළිබඳව. ඒවා නාම රූපයේ දැඩිව අරගෙන ඒ මත ගොඩනගාගත් දෘෂ්ටි. බුදු පියාණන් වහන්සේ දර්ශනීය නාම බුදු පියාණන් වහන්සේගේ දර්ශනය නාම රූප ඉක්මවා යන සමතික්‍රමණය කරන ලෝකෝත්තර දර්ශනයක්. ඒක ඊටාත්ම පැහැදිලි වෙනවා. දැන් මේ බ්‍රහ්මජාල සූත්‍රයට බ්‍රහ්මජාල කියන නම දීලා තියෙන්නේ මොකද? මේක බඹදලක් හැටියට උපමාව දීලා තියෙනවා. බුදු පියාණන් වහන්සේම ප්‍රකාශ කරනවා සූත්‍රය අවසානයේදී මේක බ්‍රහ්මජාලයක්. උපමාව දක්වන්නේ හරියට අර මස් මරන්නේ. ඊටාම සියුම් දැලකින් යම්කිසි ජලාශයක ඉන්න සියලු මත්ස්‍යයන් අල්ලා ගන්නවා වගේ. ඔවුන්ට කෙසේවත් බේරෙන්න බැරි විදිහට ඊටාම සියුම් දැලක් කියලා දැම්මොත් ඒකට ඔක්කොම අහු වෙනවා වගේ. මේ බ්‍රහ්මජාලයට ලෝකයේ ඇති තාක් සියලුම දෘෂ්ටීන් අහු වෙනවා කියලා. එතකොට දැලක දැල් ලැස කුමක්ද කියලා අපි ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ. මේ බ්‍රහ්මජාල සූත්‍රය දැලක් හැටියට ගත්තොත් ඒ දැලේ තිබෙන සියුම් දැල දැල් ඇස කුමක්ද? සිදුර කුමක්ද? ඒක ඊටාත්ම පැහැදිලිව පෙනෙන සූත්‍රයේ පුරා මේ දෙන එක්තරා එක්තරා වචනයක් තියෙනවා. ඒ එක් එක් දෘෂ්ටි නිෂ්ප්‍රභා කරනකොට බුදු පියාණන් වහන්සේ යොදන වචනේ මොකද්ද? තදපි පස්ස පච්චය. තදපි පස්ස පච්චය. ඒකත් ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන ඒකත් ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන. ওই විදිහට එතකොට අපිට පේනවා මේ ස්පර්ශය. මේ ස්පර්ශය තමයි අර දැල් ලැස. මේ ස්පර්ශය මුල් කරගෙන සලායතනයේ මගින් ගොඩනගාගත් දෘෂ්ටි සමූහය අනුකුත් මිත්‍යා දෘෂ්ටිකයන් අතර තියෙන්නේ. බුදු පියාණන් වහන්සේගේ දර්ශනය සලායතන නිරෝධයෙන් සලායතන නිරෝධය කියලා කියන ඒ නිර්වාණ දර්ශනය ලැබුණු එක්තරා අංග සම්පූර්ණ ප්‍රඥා ප්‍රභාවක් එතනින් පේන්නේ. මේ කාරණය තවදුරටත් පැහැදිලි වෙනවා ඒ සූත්‍රයේ නාම රූපය අනුව ගිහිල්ලා ඒ මිත්‍යා දෘෂ්ටිකයෙන් නිපදවාගත්තු දෘෂ්ටි නිසා දෘෂ්ටි නිසා ඇත්ත වශයෙන්ම ඔවුන් සංසාරයේම කරකැවෙන බව බුදු පියාණන් වහන්සේ ඒ සූත්‍රයේ ප්‍රකාශ කරනවා. හොඳයි ඉතින් මේ වෙනකොට ඇත්තටම 9 වෙනි දේශනාවේදී කටුකුරුන් ස්වාමීන් වහන්සේ කතා කරගෙන යනවා නාම රූපය හා සම්බන්ධය අපි කොහොමද පැටලෙන්නේ කියන කාරණාව. මොකද මේ නාම රූපය පැටලෙනවා කියන එක ටිකක් සියුම් කාරණාවක්. අපිට එකපාරටම නාම රූපය තේරුම් ගන්නත් අමාරුයි. මොකද මෙතන මේ කතා කරන විඥානපච්චය නාම රූපං නාම රූප නාම රූපපච්චය විඥානං කියන මෙන්න මේ සංධිය ඊටාම සියුම් සංධියක්. දැන් අපි සාමාන්‍යයෙන් භාවනා කරනකොට එකපාරටම මේ නාම රූපයත් විඥානයත් අතර තියෙන මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා පටිච්චසමුප්පාදය ගැන විග්‍රහ වෙනකොට අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතනං සලආයතනපච්චය පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා ඔය විදිහට අපි කියාගෙන යනවා. ඕකේ අපි සාමාන්‍යයෙන් උත්සාහත් වෙනවා භවනා කරන යෝගාවචරයෙන් අර පස්සපච්චා වේදනා කියන ඒ මේ කොටස අඳුරගන්න ටිකක් උත්සාහත් වෙන්න පුළුවන්. මොකද ඒක එක අතකින් බැලුවාම අපි හිතමු කයේ යම්කිසි සුඛ වේදනාවක් දැනෙනකොට, එහෙම නැත්නම් දුක් වේදනාවක් දැනෙනකොට, ඒ වේදනාවට ප්‍රත්‍ය මොකද්ද කියලා බලන්න උත්සාහත් වෙනකොට මේ හැම දෙයක්ම අපි විශ්ලේෂණය කරන්නේ හොඳින් ගැඹුරින් අවබෝධ කරගන්න උත්සාහත් වෙන්නේ මනස හරහා. ඒ කියන්නේ කායික වේදනාවක් ඔන්න මනසින් දැකීමක් එතන තියෙන්නේ. ඒකට ඒක ටිකක් පහසුයි මොකද කාය කාය ප්‍රතිපද දෙයක් තමයි අපි දැන් මේ මනසින් තේරුම් ගන්න උත්සාහත් වෙන්නේ. දැන් අපි භවනාවක් කරනකොටත් අපි හිතමු එකපාරට අපි චිත්තානුපස්සනාවකට ධම්මානුපස්සනාවකට යමු වෙන්නේ නැහැ. අපි සතිය දිනු වෙනකන් සම්පජඤ්ඤය දිනු වෙනකන් අපි පුළුවන් තරම් කායानुපස්සනාවේ වේදනානුපස්සනාවේ තමයි ගත කරන්නේ. ඒකෙන් තමයි අපි සෑහෙන්න මේ මුල කොටස හදාගන්නේ. නැත්තම් හොඳට සතිය දිනු කරගන්නේ නැත්තම් සම්පජඤ්ඤය දිනු කරගන්නේ. එහෙම දිනු කරගත්ත සතියකින් සම්පජඤ්ඤයකින් තමයි ඊළඟට අපිට චිත්තානුපස්සනාවට යමු වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මේ අපි හිත දිහා බලන්න ගියාම හිතේ යන මේ විවිධාකාර විචිත්‍ර දේවල් වලට විවිධාකාර කෙලෙස් ස්වභාවයන් වලට දන්නේම නැතුව පැටලෙන ස්වභාවයක් තියෙනවා. ඒක හොඳට සතිය මත පිහිටලා සුපතිත්ත්ත සතියක් සහිතව නම් අපි කටයුතු කරන්නේ. එහෙම තැනක් හදාගෙන නම් අපේ හිත දිහා බලන්නේ අන්න එතකොට අපිට ආරක්ෂාවක් තියෙනවා අපේ සතු හැකියාව වැඩි අපි හොඳට සතිය මත පිහිටලායි ඉන්නේ සමාධිමත් භාවයකයි ඉන්නේ වගේමයි හිතේ යන විවිධාකාර ප්‍රපංච වලට හිතේ යන විවිධාකාර සිතුවිලි වලට අහුවෙන්න තියෙන අවස්ථාව අඩුයි මොකද Taman තුල සෑහෙන දියුණු වේගෙන යන ප්‍රඥාවක් තියෙනවා. ඒ නිසා එතෙක් අපි සෑහෙන කායानुපස්සනාවක වේදනානුපස්සනාවක නිරත වෙන්න ඕනේ. අපි හිතමු මේ මට්ටමේත් ඕනනම් කෙනෙකුට අර වගේ මේ පසපච්චා වේදනා කියන මේ ස්පර්ශය නිසා වේදනාව හටගන්නා ආකාරය දකින්න උත්සාහත් වෙන්න පුළුවන්. දැන් මේ කතා කරන්නේ ඊට වඩා ඊටාම සූක්ෂම මට්ටමක් මට්ටමක් දැන් මේ <clears throat> ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා වගේම ඔන්න සලායතන නිසා ස්පර්ශ හට ගන්නවා. ඊළඟට සලායතනවල යම් යම් දේවල් දැන් මෙතන කතා කරනවා වගේ අපි හිතමු ඇහැක රූපයක් මුලිච්ච වුණාම නැත්නම් ස්පර්ශ වුණාම එකිනෙක ආපాతගත වුණාම ඔන්න ඒ හරහා මේ හට ගැනීමක් තියෙනවා දැනීමක් හට ගැනීමක් තියෙනවා මේ සලායතන පච්චය පස්සෝ කියලා ඊළඟට අපි හිතමු සලායතන වලම නැත්නම් අපි හිතමු කනක සද්දයක් ස්පර්ශ වුණාම ඒක හරහා එකතු වුණාම ඒක හරහා ඔන්න සෝත විඥානයක් ඇති වෙලා මේ තුනම එකට අරගත්තාම අපි කියනවා සෝත සම්පස්සේ කියලා. ඊළඟ අපි තුමු මේ නහයත් එක්ක ගඳ සුවඳක් මේ එකට ආපාදගත වුනහම ඒකේ එකතුවෙන් එකතුයෙන් ඇති වෙන ඕන ගහන විඥානයක් මේ තුනේ එකතුව ගහන සම්පස්සේ කියලා කියනවා. මේ ආකාරයෙන් එතකොට ස්පර්ශය හට ගන්න ආකාරය අර කලින් එකට වඩා ටිකක් සූක්ෂම ගතියක් තියෙනවා. ඊළඟට නාම රූප පත්‍ය සලායතනං කියලා ආයෙත් ආ පොඩ්ඩක් ආපස්සට එනකොට එතන තවත් සූක්ෂමයි දැන් ඉස්සෙල්ලා නාම රූපයක් මුල් වෙලා තමයි ඊළඟට ඊළඟට තමයි අපි මේ සලායතන ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. එකපාරට අපි අතපය විහි කරනවා නෙමෙයි ඇහැ මෙහෙවනවා නෙමෙයි කන මෙහෙවනවා නෙමෙයි අපි ඊට කලින් එහෙමනම් මේ නාම රූපයක් අත්දකින්න අපේ හිත ඇතුලේ ඒ හිත ඇතුලේ හටගන්නා නාම රූපයට අනුරූපව අපි ඒකේ මුලා වෙලා ඒකෙන් වසඟ වෙලා ඒකේ පැටලිලා තමයි ඔන්න අපි සලායතන ක්‍රියාත්මක කරන தත්තටපත් වෙන්නේ. ඒකටත් කලින් ගන්න තියෙනවා විඥානපච්චා නාම රූපං කියලා. එතකොට මේ විඥානයක් නිසා තමයි නාම රූපය පේන්න ගන්න. නැත්තම් විඥාන තිරේ තමයි නාම රූප දර්ශනය දිස් වෙන්නේ. නාම රූප චිත්‍රපටය තිරගත වෙන්නේ. ඉතින් ඔන්න ඔයගේ ස්වභාවයක් තියෙනවා. ඉතින් දැන් මෙන්න මේ නාම රූපය ඒ නිසා බැලුවාම මේ මුළු කතන්දරයේ සෑහෙන මුල්ම කොටසක ක්‍රියාත්මක වෙනවා. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ තියෙන එක ප්‍රධාන දෙයක් තමයි මුලට මුලට යන ගතිය. මේක මේ සාමාන්‍යයෙන් පැලස්තර යොද යොදා මේ උඩහා තියෙන නැත්නම් පේන්න තියෙන තුවාලෙට බෙහෙත් කරනවා වෙනුවට හැමතිස්සෙම මේ තුවාලෙට හේතුව මොකද්ද? තුවාලේ තියෙන තුවාලේ නිදාණය මොකද්ද? කියලා බලබලා මුලට යන ගතියක් තියෙනවා. ඉතින් එතකොට තමයි මේ පටිච්චසමුපාදය මුලට මුලට මුලට යන්නේ. දැන් ඇතම් ඇතම් දේශනාවල තියෙනවා දැන් ඔය විපස්සී බෝසතාණන් වහන්සේ එහෙමත් ඉස්සෙල්ලා බලන්නේ මේ තේරෙන තැනකින් තමයි පටන් ගන්නෙ. මොකද්ද මේ ජරා මරණයට හේතුව කියලා බලුවම අන්න ජාතිය කියලා තේරෙනවා. එතකොට ජාතියට හේතුව මොකද්ද කියලා බලනවා. ඊට පස්සේ භවය කියලා තේරෙනවා. භවයට හේතුව මොකද්ද කියලා බලනවා. එතකොට ඔන්න උපාදානය කියලා තේරෙනවා. උපාදානට හේතුව මොකද්ද කියලා බලනවා. තණ්හාවයි කියලා තේරෙනවා. එතකොට අර අපිට තේරෙනවා මේ තේරෙන තැනකින් පටන් අරගෙන පොඩ පොඩ පොඩ පොඩ ඊතාසියුම් තැනකට මුලට මුලට යන ගමනක් තමයි තියෙන්නේ. එතකොට මෙතෙන්දී අපිට අර ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා වගේ දෙයක් සමහරවිට තේරෙන්න පුළුවන්. ඒක කායිකව ඇති වෙනකොට හට ගන්නකොට අන්න කෙනෙකුට මනසින් දැකීමේ සියුම් විදර්ශනා ප්‍රඥාවකින් දැකීමේ හැකියාවක් තියෙනවා. ඒකම තව තව වර්ධනය වෙලා අපි හිතමු කෙනෙක් චිත්තානුපස්සනාවකට යනකොට අන්න ඊට වඩා සියුම් මට්ටමක් දැක ගන්න අවබෝධ කර ගන්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා කියන එක පමණක් නෙමෙයි. ඔන්න සලායතන හරහා ඔන්න ස්පර්ශයක් හට ගන්නවා. අපි හිතමු යම්සි කෙනෙක් සලායතන මුල් කරගෙන මුල් කරගෙන භාවනාවක් කරනවා. දැන් උදාහරණ වශයෙන් ආයතන මුල් කරගෙන භාවනා කරන්න පුළුවන්. අපි තුම ඒ ඒ තැන මොන මොන ආයතනද හටගන්නේ කියන එක සමහරට බලමින් කරන භාවනා ක්‍රම තියෙනවා. අපි මේ ආයතන හයක් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි සාමාන්‍යයෙන් කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් අපි විවිධාකාර අත්දැකීම් ලැබුවට මේ ආයතනවල එතන එතන හට අරගෙන නිරුද්ධ වියාමක් තමයි නිරන්තරයෙන් සිද්ධ වෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි කෙනෙක් එක්ක කතා කරනකොට සමාජලාට ඔන්න ඇහෙන් රූපයක් බලනකොට එතන අපි තුමු චක්කු ආයතනය ඊළඟ රූප ආයතනය ඊතන හට අරගෙන නිරුද්ධලා යනවා. කතා කරනකොට ඔන්න අපි තුමු කාය සම්බන්ධ කාය විඥානයක් එතන එතන හට අරගෙන නිරුද්ධලා යනවා. ඊළඟට සද්දය සම්බන්ධයෙන් නම් ඔන්න ඒකත් ඇහෙනවා. එතකොටත් අන්න සෝත මේ ආයතනයක් සද්ද ආයතනයක් එතන එතන හට අරගෙන නිරුද්ධලා යනවා. එතකොට මේ මුළු මේ ක්‍රියාකාරීත්වයම මුළු අත්දැකීම් සම්භාරයම මේ විදිහට අපිට ආයතන වල ඇතිවීම නැතිවීම ස්වභාවයකින් විස්තර කරන්න පුළුවන්. එතකොට අන්න තව සියුම් භාවයකට එනවා. අන්න සලායතන හරහායි ස්පර්ශයන් හටගන්නේ. අන්න ඊට මෙහාට තමයි එන්නේ ওই නාම රූප පත්‍ය සලායතනම් කියලා නාම රූපයේ තව විස්තර වීමක් හරහා. නාම රූපේ වර්ධනය වෙලා. නාම රූපේ මුලා වෙලා. නාම රූපයේ තියෙන දේ ක්‍රියාත්මක කරන්න යාම හරහා තමයි ඔන්න සලායතනන් හටගන්නේ. එතකොට දැන් භාවනා කරද්දී එතකොට දැන් මේ කියන කතන්දරේ දැන් මේ බ්‍රහ්මජාල සූත්‍රයේදී දැන් බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ දැන් මේ අභිඥාලාභී යම්කිසි බ්‍රාහ්මණෙයින් යම්කිසි ඍෂීන් වහන්සේලා ඒ කවුරු හෝ වේවා ඒ අය එතකොට ටික ටික මේ මනස දිහා බලන්න උත්සාහත් වෙලා මනසේ විවිධාකාර අභිඥාවන් ඇති කරගත්තා. ඒ අයට ඔන්න පේනවා අතීතයේ තමන් ගත කරපු ජීවිත. සමාලාට ඔන්න මිනිස්සු එක්කලා උපදලා ඉන්නව නැත්නම් දෙවි කෙනෙක් එක්කලා උපදලා ඉන්නව එහෙම නැත්නම් තිරිසනෙක් එක්කලා උපදලා ඉන්නව මොනවා මොනවා හරි. ඒ තමන්ගේ දැන් තමන්ට වැටහෙනවා ඒ තමන්ගේ දැන් ඇති කරගත්ත පරචිත්ත විඥාන ඥානයකින් හෝ පුබ්බේ නිවාසානුස්සති ඥානයකින් හෝ ඒ යම් ඇති කරගත්ත අවිඥාවකින් අන්න පොඩ පොඩ පස්සට පස්සට යනකොට අන්න තේරෙන්න ගන්නවා මේ මේ භවවල මේ මේ විදිහට හිටියා. මේ මේ දේවල් අනුභව කරා. මේ මේ අය ඇසුරු කරා. මේ මේ විදිහට ඇඳ පැලඳුවා. කියලා ඉතින් තේරෙනවා. හැබැයි මේ ඔක්කොම චිත්‍රේ නිරූපණය වෙන්නේ අර විඥාන තිරේ. දැන් අපිට රූපාහිනියක් දිහා බලනකොට අපි ඒක දිහා බලන්නේ ඇහෙන්. දැන් මෙතෙන්දී මේ මුළු අතීත භව විස්තරේම නිරූපණය වෙන්නේ අර තමන්ගේම විඥාන තිරේ. විඥාන තිරේ නිරූපණය වෙන්නේ නාම රූප වශයෙන්. ඒතර මෙන්න මේ නාම රූප ඔක්කොම විඥාන තිරේ නිරූපණය වෙනකොට අපි ඒවා ඒකාන්තයෙන් සත්‍යයි මේ පෙන්වන්නේ ඔක්කොම ඇත්ත කියලා ගත්ත ගමන් ඔන්න අපි හිතනවා ආ මේ දැක්කේ මම අතීත භවයක් අතීත භවයේ මම මේ මේ විදිහට ඉඳලා තියෙනවා මේ මේ දේවල් ඇසුරු කරලා තියෙනවා මේ මේ අය මම ආශ්‍රය කරලා තියෙනවා මේ මේ විදිහට මම කාලා බීලා තියෙනවා මේ මොකද ඔක්කොම අර විඥාන තිරේ අර නාම රූප ඡායාව දැන් ක්‍රියාත්මක වෙනවා නාම රූප චිත්‍රපටය ඉදිරිපත් වෙනවා අපි ඉතින් මේ චිත්‍රපටය ඇත්තයි කියලා අරගෙන ඒකේ තියෙන දේවල් අපි විස්තර මතක තියාගන්නවා මතක තියාගෙන ඔන්න අපි මේවත් කියනවා මේ භවයේ මෙහෙම හිටියා මේ භවයේ මෙහෙම හිටියා මේ භවයේ මෙහෙම හිටියා කියලා කියනවා ඉතින් සමහරලාට ඕකේ තවත් අත්තක් තියෙනවා සමහරලාට අපේ හිතේ තියෙනවා නම් යම්කිසි දෘෂ්ටිගත වීම අපි මේ වෙනකොටත් ඇති කරගත්ත යම් යම් මතවාද තියෙනවා නම් එහෙම නැත්නම් මේ වෙනකොටත් අපි ඇති කරගත්ත උපකල්පන තියෙනවා නම් ඒ උපකල්පන මතවාද සියල්ලමත් අර නිරූපණය වෙන නාම රූපයට සම්බන්ධයක් ඇති කරන්න පුළුවන්. නැත්නම් ඒකට යම් බලපෑමක් ඇති කරන්න පුළුවන්. අපි මේ වෙනකොටත් හිතාගෙන ඉන්නවා නම් ඔන්න මම ගිය භවයේ හිටියේ දෙවි කෙනෙක් වෙලා හිටියයි කියලා. සමහරලාට ඔන්න මේ හිත දිහා බලන්න ගියාම ඔය අතීත භව බලන්න ගියාම ඔන්න දෙවි කෙනෙක් වෙලා හිටියා කියලා ඔන්න විඥාණය පෙන්නවා. මොකද විඥානය කියන්නේ හරීම මැජික් කාර්යයක් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. විඥානය කියන්නේ තනිකරම මායාකාරයක් කියලා පෙන්වනවා. නිකන් මායූපමංච විඥානං කියලා කියනවා. මොකද මේ ඇත්ත වශයෙන් නැති දේවල් තියෙන හැටියට පෙන්වන්න පුළුවන් විඥාණයට. මේ වගේම ඇත්ත වශයෙන් තියෙන දේවල් නැහැයි කියලා පෙන්වන්නත් පුළුවන් විඥාණයට. ඒ නිසා පුදුමාකාර මායාකාරී ස්වභාවයක් විද්‍යාව පෙන්වන ගතියක් මේ විඥානයේ තියෙනවා. ඉතින් එතකොට අපි මේ විඥානයේ දිස් වෙන නාම රූප චිත්‍රපටය විශ්වාස කරන්න විශ්වාස කරන්න අපි සම්පූර්ණයෙන් පැටලෙනවා. අපි සම්පූර්ණයෙන් මුලා වෙනවා. ඉතින් එතකොට දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මතක් පෙන්නලා දෙන්නේ විස්වානවා ඤස්ස තානිමේව කාමම් බහුම් පස්සතු අප්පකංවා. දැන් මේ විඥාන තිරයේ නාම රූප චිත්‍රපටි එක්ක එකක් දැක්ක වෙන්න පුළුවන් දෙකක් දැක්ක වෙන්න පුළුවන් 10ක් 100ක් 10000 ගාණක් දැක්ක වෙන්න පුළුවන්. මේ කොච්චර දැක්කද කියලාවත් මේකේ දැක්ක ප්‍රමාණය අනුව මේක තීරණය කරන්න නැත්නම් මේක සත්‍යයි කියලා කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ කොච්චර දැක්කත් දකින්නේ නාම රූපේම තමයි. දැන් 10ක් දැක්කත් 1000ක් දැක්කත් දකින්නේ නාම රූපම තමයි. නාම රූප ටික අන්න දිස් වෙනවා විඥාන තිරේ. ඉතින් ඒක තියහත් බලලා තමයි අපි තීරණ ගන්න. මේක හොඳයි මේක නරකයි කියලා අපි අපේ දැනටමත් තියෙන රැස්සලා තියෙන ආශ්‍රවට අනුකූලව අපි තීරණය කරනවා මේ නාම රූපේ හොඳයි. මේ නාම රූපේ අරය. මේ නාම රූපේ මෙයා. මේ නාම රූපේ අතීතේ මේ නාම රූපේ යන්න මේ මේ විදිහයි කී කී ඉතින් අපි ඔක්කොටම අර්ථකථන දෙනවා ඒ අර්ථකථන දෙන්නේ මේ නාම රූප වලටමයි ඒතකොට මේ නාම රූප දිහා බලලා තමයි එතකොට මේ අතීතයේ හිටපු බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මේ විවිධාකාර එතකොට මත පළ කරලා තියෙනවා. විවිධාකාර දෘෂ්ටි වලට පැමිණලා තියෙන්නේ. ඒතර මේ දෘෂ්ටි ජාලාවක් වශයෙන් පෙන්වනවා. ඒකයි මේ බ්‍රහ්මජාල සූත්‍රයේදී දෘෂ්ටි 62ක් ඉදිරිපත් වෙනවා. ඉතින් මේ දෘෂ්ටි 62ම ඒතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තේරුමක් නැති දෘෂ්ටි. අනිත් එක මේවා මේ නිකාං ඔය කාමභෝගීව හිටිය පුජ්‍යලීන්ගේ හිතට ආපු දේවල්ම නෙමෙයි. මෙතන සෑහෙන මේ සමාධිලාභීන් භාවනා කරන පිරිස් වල හිතට ආපු දේවල් තමයි මේ දෘෂ්ටි වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒකාතකින් බලන්න තියෙන අපි සමහර කෙනෙක් ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න කියලා ඔන්න භාවනා කරනවා. නමුත් හරිය දැක්මක් ඇති වුණේ නැත්නම් නිවැරදි මඟ පෙන්වීමක් ලැබුණ නැත්නම් නිවැරදි අනුග්‍රහයක් කෙරුණ නැත්නම් අපි මේ හිතේ පෙන්නන දේවල් වලට මේ නාම රූප වශයෙන් නැත්නම් විඥාන තිරේ නිරූපණය වෙන නාම රූප අපි ඇත්තයි කියලා අරගෙන මේ එදා බ්‍රාහ්මයෙන් බ්‍රාහ්මණයෙන් ඇති කරගත්ත මේ දෘෂ්ටි වලටම අපිටත් ලක් වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් අද කාලේ වුණත් සමහරලාට කෙනෙක් එක එක දෘෂ්ටි ගන්න ඉඩ තියෙනවා. මොකද මේ නාම රූප මේ දර්ශන ඊටාම මේ රමණීය වෙන්න පුළුවන්. ඊටාම ආකර්ශනීය වෙන්න පුළුවන්. ඒ වගේමයි ඒ තුල කෙනෙක් මමෙක් නිරූපණය කරන්න අවස්ථාවක් තියෙනවා. හොඳට අන්න විඥාණය එතන බැහැ ගන්නවා. ඊළඟට ඔන්න මට දැන් අභිඥා තියෙනවා කියලා හිතා ගන්නවා මම දැන් අතීතේ මෙහෙම හිටියයි කියලා හිතා ගන්නවා මට දැන් පෙර භව බලන්න පුළුවන් කියලා හිතා ගන්නවා හිතාගෙන ඉතින් අපි ඒවත් එක්ක කතන්දර ගොතගත ප්‍රපංච කර කර ඉන්නවා ඉතින් ඒ නිසා මේවට මේ අතීතයේදී විතරක් නෙමෙයි වර්තමානයේදීත් අහු වෙන්න පුළුවන් අනාගතයේදීත් අහු වෙන්න පුළුවන් මොකද මේ දේවල් අපි ඇස් දෙක පියාගෙන බොහොම සමාධියක් හදාගෙන එකඟ වෙච්ච මනසකට තමයි දැන් මේ මේ පේන්නේ. එකඟ වෙච්ච මනසක් ඇති වෙගෙන යනකොට එතන විඥාණයට බැහැ ගන්න බැරි වුණාම මේ හිතේ තියෙන විවිධාකාර සංඥාවන් මතුවෙනවා. සංඥාවන් මතු කරලා අපි ඒකට ඔන්න වටිනකමක් දෙනවා. ආ මේ දැක්කේ අහවලා කියලා ඔන්න අපි කියනවා. මේ කුංචි සංඥාවක් හිතේ පහළ වුණේ අපි කියනවා මේ මේ දැක්කේ ඔන්න මියගේ අම්මා දැක්කේ. ඉතින් අම්මා ගැන ඔන්න මතක් වෙනවා. අම්මා ගැන ඉතින් අම්මා දැන් කොහේ ඉන්නවද දන්නෙත් නෑ. අම්මා මේ කාලෙදි නම් මෙහෙමයි ගත කළේ මේ කාලෙදි මෙහෙම ගත කළේ අන්තිමට නම් ඔන්න අසනීප වුණා මොනවා මොනවා හරි ඔන්න හිත කියවන්න පටන් ගන්නවා. ඔන්න දැන් අතීතයේ අම්මා ඇවිල්ලා ඔන්න කතා කරන්න ගන්නවා ඊළඟට. ඉතින් ඕක ඇත්තයි කියලා හිතනවා. ඔන්න ඊළඟට ඇහෙන්නත් පටන් ගන්නවා. දැන් ඔන්න අම්මා අම්මා පාවිච්චි කරලා ඊළඟට පේන කියන්නත් පටන් ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ පුදුමාකාර විදිහට මේ භාවනා කරන්න ගියාම විඥානයේ විඥාන තිරයේ මැවෙන නාම රූප චිත්‍රපටිවලට අපි සෑහෙන්න ඇලෙන්න පුළුවන් සෑහෙන්න මුලා වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම සංඥාවන් බුදුරජාන් වහන්සේ උපමා කරලා පෙන්වන්නේ බිරිඟුවකට. මරීචික උපමා සංඥා කියලා කියනවා. ඉතින් එතකොට අපි බොහොම පරිස්සම් වෙන්න ඕනේ තැනක් තමයි මෙතන. හිත එකඟ වේගෙන යනකොට මේ වගේ විවිධාකාර චිත්‍රපටි අපේ හිතේ පේන්න පුළුවන්. S2 වහගෙන ඉන්න දැන් මේ හිතින්ම නිරූපණය කරන විවිධාකාර චිත්‍රපටි. විවිධාකාර සංඥාවන්. සමහර කෙනෙකුට සමහරලාට සද්ද බව ඇහෙනවා. දැන් මීට කලින් මේ වැඩසටහනකදී මේ භාවනා වැඩසටහනකදී මෑණි කෙනෙක් කිව්වා එයාට කියනවලු දැන් මේ භාවනා කරගෙන යනකොට හොඳට හිත එකඟ වෙලා තියෙනකොට කවුද ඇවිල්ලා පිටිපස්සෙන් කියනවලු අම්මා තව දවස් 4කින් නැති වෙනවා කියලා කියනවලු. දැන් ඊට පස්සේ මේ මට ඇවිල්ලා කිව්වහම මං කොහොනේ ආවක වෙන වෙන එකක් නෙමෙයි. බය නැතුව භාවනා කරගෙන යන්න. ඕක ඇවිල්ලා තනිකර මේ හිතේ යන සංඥාවක් ගන්න. ඒ කියන්නේ සංඥා ඉදිරිපත් වෙන්න පුළුවන් විවිධාකාර මේ ප්‍රභේද තියෙනවා. සමහරවිට රූප සංඥා වශයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්. සමහරවිට ශබ්ද සංඥා වශයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්. තවත් සමහරවිට වේදාකාර තමන් අත් නොවින්ද ගඳ සුවඳ වශයෙන් ඉදිරිපත් වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ සාමාන්‍යයෙන් රස මේ සද්දයි රූපයි තමයි සාමාන්‍යයෙන් බහුලව ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මේ වගේ දේවල් අපි ඇත්ත කරගත්තොත් මේවා අනිවාර්යෙන් සිද්ධ වෙන දේවල් කියලා හිතාගත්තොත් මේවට අපි වටිනකම් දෙන්න ගත්තොත් අනිවාර්යෙන්ම අහු වෙනවා. අහුවෙලා ඉතින් සෑහෙන කාලයක් ඒ වෑයම තරන්දි තරන්දි ඉන්නවා. යම පැටලි පැටලි ඉන්නවා. ඉතින් ඒ නිසා මේ මේ මෙතෙන්දිත් මේ අපි තේරුම් ගන්න තියෙන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ එතකොට මේ කාරණාව තේරුම් අරගෙන මේ කොච්චර එකක් දෙකක් දැක්කත් එකයි දහස් ගණක් දැක්කත් එකයි මේ ඔක්කොම ඇවිල්ලා නාම රූපය නාම රූපයේ විවිධාකාර ස්වභාවයක්. නැත්තම් විවිධාකාර චිත්‍රපටි මේ තියෙන්නේ. සිංහල චිත්‍රපටි තියෙනවා, ඉංග්‍රීසි චිත්‍රපටි තියෙනවා, දෙමළ චිත්‍රපටි තියෙනවා. ඒ වගේ කොච්චර චිත්‍රපටි වැළුණා චිත්‍රපටි චිත්‍රපටිම තමයි. ඒවා ඇවිල්ලා මේ රංගපෑම් මිසක් නිරූපණය කිරීම මිසක් ඒවා ඇත්ත නෙමෙයි තියෙන්නේ. ඉතින් චිත්‍රපටි අපි එකක් බලන්න පුළුවන්, දහහක් බලන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම චිත්‍රපටි මිසක් සැබෑව නෙමෙයි. ඒවා නලු නිලිය රංගපාන්නේ. කියලා අපිට තේරෙනවා නම් අපි ඒ නිසා මේ කොයිතරම් නාම රූප දිහා බලාගෙන හිටියත් එකක් දැක්කත් දහහක් දැක්කත් ඔක්කොම එන නාම රූපම තමයි. ඒකයි මෙතන කියන්නේ කාමං බහුම් පස්සතු අප්පකංවා. නහිතේන සුද්ධින් කුසලවදන්ති. ඉතින් මේවා තුළින් සුද්ධියක් ඇති වෙන බවක් හිතේ පාරිශුද්ධියක් ඇති වෙන බවක් නෙමෙයි සිද්ධ වෙන්නේ. මේවා බලන්න බලන්න මේවා මේ මේවා පැටලෙන්න පැටලෙන්න මේවට වටිනකමක් දෙන්න දෙන්න අන්න තව තව හිත මේ ඔද්දල් වෙන්න ගන්නවා. තව තව හිත දෘෂ්ටිගත වෙන්න ගන්නවා. මොකද අපිම වටිනකම් දීලා ඒවා මෙන්න මේක ඇත්තයි කියලා හිතාගෙන ඔන්න අපිම පැටලෙනවා. අපිම දෘෂ්ටි ඇති කරගන්නවා. ඒ නිසා බොහොම ඒකාන්තයෙන් භාවනා කරන පිරිස් පරිසම් වෙන්න ඕනේ තැනක්. මොකද මේ මේ දෘෂ්ටීන් ගැන කතා කරද්දී මේවා මේ කනබොන කාලා බීලා බොහෝම මේ අඹදරුවන් ආරක්ෂා කරමින් කාම භෝගීව ඉන්න මිනිසුන්ගේ හිතේ ඇති වෙන දෘෂ්ටි ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. මේ බ්‍රහ්මජාල සූත්‍රයේදී කතා කරන බහුතරයක් දෘෂ්ටීන් ඔක්කොම මේ අභිඥාලාභීන් ඇති කරගන්නා දෘෂ්ටීන්. එහෙම නැත්නම් භාවනා කරන පිරිස් ඇති කරගන්නා දෘෂ්ටීන් තමයි මෙතන මේ ඉදිරිපත් වෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේගේ දර්ශනය එතකොට අපිට තේරෙනවා මේ දෘෂ්ටි අභිභව යන ගතියක්. ඒතර නාම රූපය නාම රූප වශයෙන් තේරුම් අරගෙන නාම රූපය මේ විනිවිද යන ගතියක් තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. කොහොමද එතකොට නාම රූපේ විනිවිද යන්නේ? කොහොමද මේ විඤ්ඤාණ නාම රූප අතර තියෙන මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය තේරුම් ගන්න. ඉතින් මේවා තමයි එක අතකින් විපස්සනාවේ ටික ටික ටික ගැඹුරට ගැඹුරට යන්න යන්න මේ අපි තේරුම් ගන්න උත්සාහත් යුතු කරුණු. ඒකට මෙතෙන්දී අතුකු මේ කටුකුරු සාන්නාසේ මතක් කරනවා බුදු පියාණන් වහන්සේගේ දර්ශනය නාම රූපයේ ඉක්මවා යන සමතික්‍රමණය කරන ලෝකෝත්තර දර්ශනයක්. එතකොට අර මිනිස්සු අර නැත්නම් අර බ්‍රහ්මය මේ බ්‍රාහ්මණය ඔක්කොම අහු වුණා මේ තියෙන චිත්‍රපටි වලට. නාම රූප චිත්‍රපටි වලට මේ මිනිස්සු අහු වෙලා ආ මේකයි ඇත්ත මේකයි මේ චිත්‍රපටියයි ඇත්ත මේකත් මේ චිත්‍රපටියයි බොරු මෙහෙම කියගෙන নানা ප්‍රකාර දේවල් කිව්වා. නමුත් බුදුරජාන් වහන්සේ තේරුම් ගත්ත මේ ඔක්කොම ඇවිල්ලා නිරූපණය කිරීම පමණයි. මේ ඔක්කොම ඇවිල්ලා චිත්‍රපටි පමණයි. මේ ඔක්කොම එල රඟ දැක්වීම පමණයි මේ ඔක්කොම නිරූපණය වෙන්නේ අන්න විඥාන තිරේ කියලා අන්න තේරුම් ගන්නවා. ඒතර මේ විඥානයත් නාම රූපයත් අතර තියෙන මේ අන්නෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය තේරුම් ගැනීම ප්‍රඥාවෙන් යන්න පුළුවන් ඊටාම සූක්ෂම තැනක් වශයෙන් මහා නිදාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. එත්තාවතා පඤ්ඤා වචරං කියලා එහෙම මේ සඳහන් වෙනවා මේ ප්‍රඥාවගේ බැස ගැනීම යම් තැනකද සිද්ධ වෙන්නේ හොඳට සූක්ෂම ප්‍රඥාවකින් අවබෝධ කරගන්න පුළුවන් තැනක් තියෙනවාද ඒක තමයි ඒක සීමාව තමයි සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ මහා නිදාන සූත්‍රයේදී ඒක තමයි මේ විඥානයත් නාම රූපයත් අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය එතකොට මේ <clears throat> ඊළඟට දැන් කටුකුරුන් සානාවේ මතක් කරනවා දැන් එතනින් එහා ගිහිල්ලා නාම රූප පත්‍ය සලායතනං කියලා දැන් නාම රූපය ඇත්ත කරගත්තොත් ඒකට අපි වටිනකමක් දුන්නොත් මේ පෙන්වන චිත්‍රපටිය සැබෑවක් කියලා හිතාගත්තොත් ඔන්න අපි ඒක බලාගෙන ඉන්නකොට ඔන්න අපේ හිතේ හැඟීම් ඇති වෙනවා ඔන්න අපේ හිතේ සතුට දනවනවා ඔන්න අපේ හිතේ රාගය ඇති වෙනවා ඔන්න අපේ හිතේ ද්වේෂය ඇති වෙනවා ඊර්ෂාවන් ඇති වෙනවා ක්‍රෝධය ඇති වෙනවා මාන්නය ඇති වෙනවා নানা ප්‍රකාර කෙලෙස් ඇති වෙනවා ඉතින් කෙලෙස් හරහා ඔන්න අපි හිතමු අපි චිත්‍රපටිය බලාගෙන ඉන්න බව අපිට දැන් අමතක වෙනවා දැන් ඒකේ තමයි අපි දැන් ජීවත් වෙන්නේ. අපිත් ඒකේ ඉන්න ගමන් රඟපානවා. රඟපානකොට ඉතින් අපි හිතමු ඔන්න අපිටත් hina යනවා, අපිටත් සතුට දැනෙනවා. ඇතැම් වෙලාවට ඔන්න අපිට ඉකි ගැහෙනවා, අඬනවා, කඳුළු බේරනවා. මොකද මේ අපිත් ඉන්නවා දැන් නාම රූප චිත්‍රපටිය ඇතුලේ. අපිට දැන් අමතක වෙලා සම්පූර්ණයෙන් මේක චිත්‍රපටියක් කියලා. අන්න සලායතන දක්වා දිව යනවා. ඒ කියන්නේ දැන් අපේ කය සම්බන්ධ වෙලා. අපි දැන් ඇඟ කිලිපොලා යනවා, සතුට දනවනවා, විසිල් ගහනවා, අපුඩි ගහනවා, සමහරට ඉකි ගහනවා, අඬනවා. දැන් ඔක්කොම අන්න දැන් සලායතන දක්වාම ක්‍රියාත්මක වෙනවා. අපේ කය දැන් සම්බන්ධ වෙලා. අතපය විසි වෙනවා. ඉතින් මේ ඔක්කොම සම්බන්ධ වෙනවා කියන අන්න නාම රූපය සලායතන දක්වා දැන් දිව ගිහිල්ලා ඒකේ ප්‍රබලතාවයකටපත් වෙලා ඕලාරික මට්ටමකට ඇවිල්ලා අන්නේ මට්ටම දක්වා දැන් දියත් වෙලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ තවත් පැත්තකින් නිවන හඳුන්වන්න ඉදිරිපත් කරන නමක් තමයි සලායතන නිරෝධය කියලා. එතකොට යම්සි කෙනෙක් අර නාම රූපේ අහුනේ නැත්තම් නාම රූපේ පැටළුනේ නැත්තම් අන්න ටික ටික නාම රූපය දියවිවි යනවා නාම රූපය බොඳ විවි යනවා ෂය විවි යනවා ඒ හිත තව තව පැහැදිලි වෙන්න ගන්නවා හිතේ යම්තාක් සංඥා බහුල වෙලා තිබුණා නම් සංඥා පිරීලා තිබුණා නම් එහෙම නැත්නම් මේ නාම රූප නිරූපණය වෙමින් චිත්‍රපටි මේ තිරගත වෙමින් තිබුණා නම් මේ චිත්‍රපටිවල නොඇලී ඉන්න නොඇලී ඉන්න මේවට ඇලෙන්නේ නැතුව ඉන්නකොට අන්නේ චිත්‍රපටි මැකිලා යන්න ගන්නවා. මේ චිත්‍රපටි ගැන අපි සම්බන්ධ අපි ඔන්න යෝගාවචරගේ හිතේ විරාගී හැඟීමක් ඇති වෙනවා. එයා දැන් මේකට ඇලෙන්න යනවා වෙනුවට මේවත් එක්ක ගැටෙන්න යනවා වෙනුවට මේවා මේ නාම රූප බව තේරුම් ගන්නවා. මේවා මේ මායя දාපු තොණ්ඩු කියලා තේරුම් ගන්නවා. මේවා මේ මිරිඟුවක් කියලා තේරුම් ගන්නවා. තේරුම් අරගන්න තේරුම් අරගන්න අන්න ඒවා එයා එයාට ඒවා මේ යෝගාවචරය ඒවට වටිනකම් දෙන්න යන්නේ ඒවට එයා හොඳ මේ හොඳයි නරකයි කියන්නේ යන්නේ නැහැ. මේවා එහෙම්ම යන්න අතහරිනවා. එයා සහභාගී නොවේ ඉන්නවා. එයා හුදු ප්‍රේක්ෂකයෙක් පමණක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් ප්‍රේක්ෂකයෙක් කියනට වඩා නිකන් සාක්ෂිකාරයෙක් පමණක් බවට පත් වෙනවා. කොයි තරම් කෝලාහලය බරපතල වුණත් කොයි තරම් ඒක උද්වේග ජනක උද්වේග කර වුණත් එයා යන්නේ නැහැ ඒකට අත දාන්න. අන්න ඒ වගේ දැන් මේ හිතේ යන කොයි තරම් නාම රූපය විචිත්‍ර වුණත් ඒ චිත්‍රපටයේ කොයි තරම් වෛවර්ණ වුණත් අන්න ඔහේ බලාගෙන ඉන්නවා කිසිම රසයක් විඳින්නේ නැතුව වගේ. අන්න විරාගයේ සිතකින් බලාගෙන ඉන්නවා. අන්න ඒ වගේ විරාග විරාගානුපස්සනාවක් වඩන්න වඩන්න. විරාගීව මේ දිහා බලන්න බලන්න අන්න නාම රූපේ බොඳ වෙලා යනවා, දිය වෙලා යනවා, ඒකේ රේඛාසෙයි මේ වර්ණ මැකිලා යනවා. අනේ එතකොට සලායතනයක් හටගන්නේ නැහැ. මොකද සලායතන හටගන්න විදිහක් නැහැ. සලායතන පණ දෙන්න තරම් නාම රූපේ ශක්තිමත් නැහැ. නාම රූපේ දැන් තියෙන්නේ බොහොම බොඳ වෙච්ච කෑලි ගැලවිච්ච මේ රේඛා මැකිලා ගිය නාම රූපයක් තියෙන්නේ. මේක වර්ධනය වෙන නාම රූපයක් නෙමෙයි. තව තව ෂය වෙලා යන නාම රූපයක්, මැකිලා යන නාම රූපයක්. ඉතින් එයාට හැකියාවක් නැහැ. තවදුරටත් සලායතනයක් ක්‍රියාත්මක කරන්න. සලායතනයක් හදන්න හැකියාවක් නැහැ. අන්න එතකොට ටික ටික සලායතනයන් නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ සලායතන නිරෝධය කියන වචනේ පාවිච්චි කරලා දෙනවා නිවනට. සලායතන නිරෝධය කියලා කියන්නේ නිර්වාණ දර්ශනයෙන් එතකොට මේ නාම රූපයේ අපි නොඇලීම හරහා සලායතනයත් නිරුද්ධ වෙලා යනවා. ඉතින් මෙන්න මේ විස්තරය තමයි එතකොට මේ කටුකුරුන් සාන්නාසයෙන් මතක් කරන්නේ. එතකොට මේ බ්‍රහ්මජාල සූත්‍රයේදී නාම රූපයට අහු වෙලා නාම රූපේ පදනම් කරගෙන හදාගත්ත දෘෂ්ටි තමයි තියෙන්නේ. අපි තව ටිකක් ඉස්සරහට යමු. හිත සඳහන් වෙන්නේ සබ්බේතේ චහි පස්සායතනේහි කුස්ස පුස්ස පටිසං වේදෙන්ති තේසං පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාස සම්භවಂತಿ යතෝ කෝ භික්ඛවේ භික්ඛු චන්නං පස්සායතනන සමුදයංච අත්ථ ගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං පජානාති අයං ඉමේහි සබ්බේහෙව උත්තරීතරං පජානාති ඒ කියන්නේ ඔන්න වෙනස පෙන්නවා හොඳටම ඒ දෘෂ්ටිවාදීනුත් මේ බෞද්ධ දර්ශනයත් අතර ඇති වෙනස ඒ දෘෂ්ටිවාදීන් නර විදිහට අර ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන ඉන්ද්‍රිය ස්පර්ශය සමහර විට අභිඥා ලැබුවා ඒතර සාමාන්‍ය ඉන්ද්‍රිය වලින්මයි සලායතනයේ මුල් කරගත්ත ඇති මුල් කරගෙන ඇති කරගත්තු ඒ ස්පර්ශය නිසා ඔවුන්ට වේදනා ඇති වෙනවා. වේදනාව නිසා තණ්හාව, උපාදාන ආදී වශයෙන් සංසාරයේම කැරකෙනවා. නමුත් සම්‍යක් ප්‍රතිපදාවේ සහ විමුක්ත භික්ෂුව පිළිබඳ කියවෙන්නේ අර සලායතනයන්ගේම සලායතනයන් පිළිබඳවම එක්තරා අංග සම්පූර්ණ අංග පහකින් සම්පූර්ණ අවබෝධයක් ලබනවා. ඒක තමයි අර ප්‍රඥා ආලෝකය කියලා කියන්නේ. සලායතනෙ පිළිබඳව සමුදයංච අත්තගමංච අස්සාදාන අස්සාදංච ආදීනවංච නිස්සරණංච කියන පැති පහම ප්‍රකට වෙනවා. ඒ ප්‍රඥා ප්‍රභාවට. සලායතනයන්ගේ හටගැන්ම සලායතනයන්ගේ අස්තගමය අස්තට යාම ඒවා ඒ ආස්වාද පක්ෂය. ඒවායේ ආදීනව පක්ෂය. ඒවායේ නිස්සරණය. ඒවායේ නික්මීම. කියන මේ අංග පහම ප්‍රකට වෙන නිසා තමයි ඒක උත්තරීතර ඥානයක් හැටියට ගත හැක්කේ. මෙතන පටිච්ච සමුප්පාදය ගැන සඳහන් වීමත් ඊටාත්ම වැදගත් කාරණයක්. මක්නිසාද මෙයින් පෙනෙනවා පටිච්ච සමුප්පාදය අතීතයට දාලා තේරුම් කළ හැකි දෙයක් නොවන බව. මේක මේ වර්තමානයේටම අදාළ දෙයක්. මේ නාම රූපයේ පිළිඹු වෙන්නේ විඥානයේ. මේ විඥානයේ පිළිබඳව සංයුත්ත නිකායේ පටිච්ච සමුප්පාද ධර්මය ගැන විශේෂයෙන් සඳහන් වෙන නිදාන සංයුත්තේම මේ පටිච්ච සමුප්පාදයේ විස්තර කරන අවස්ථාවේ විඥානය තෝරන්නේ මේ විඥාන හයම අහුවෙන හැටියට. චක්කු විඥානය, සෝත විඥානය, ගාහන චක්කු විඥානං චක්කු විඥානං, සෝත විඥානං, ගාහන විඥානං ආදී වශයෙන් විඥාන හයම අහුවෙන හැටියට. එයින් අපිට පේනවා මේ ප්‍රතිත්‍ය සමුප්පාද ධර්මයේ විඥානය පටිසන්ධි විඥානය වැනි එකක් නොවන බව. එකක් නොවේයි මෙතන කියන්නේ. මේ විඥාන හයෙහිම පිළිබිඹු වන නාම රූප ආශ්‍රයෙන් තමයි සලආයතනයන් ගොඩනගන්නේ. ආයතන හයක්. අජ්ජද්ද බහිද්ධා වශයෙන් ભેදයක් ඇති කරගන්නේ අර නාම රූපේ විනිවිද යාමට නොහැකි වීම නිසා එතන පේනවා දෙකක් මේ මම මේ නාම රූපේ මේ බලන මම මේ අරමුණු වන නාම රූපේ කියලා ඔය දෙක අතරේ ඊළඟට හදාගන්නවා අජ්ජත්ත බහිද්ධා ભેදයක් ඒකට තමයි සලායතනයන් ගොඩනගන්නේ ඒකට තමයි ඊළඟට වේදනා ආදී ධර්ම ගොඩනගන්නේ. ඒකෙන් තමයි තණ්හා උපාදාන වශයෙන් ওই විදිහට පටිච්ච සමුප්පාදයටම අහු වෙලා ඔවුන් සංසාරයේම කරකැවෙන බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. එතකොට බ්‍රහ්මජාල සූත්‍රයෙන් අපිට පැහැදිලි වෙනවා මේ විඥානයේ පිළිඹුන නාම රූපයේ ඒ පිළිඹුව දැඩිව ගැනීම නිසා ඒ පිළිඹුව ආත්ම වශයෙන් සැලකීම නිසා කොටින් කියනවා නම් සක්කාය දිට්ඨිය නිසා මේ විදිහේ මිත්‍යා දෘෂ්ටි රාශියක් ලෝකයේ පවතින බව. මේකට අපි පොඩි උපමාවක් ගනිමු. මෙතෙක් ප්‍රකාශ කළේ මිත්‍යා දෘෂ්ටිකයින්ගේ දර්ශනය. සම්‍යක් දෘෂ්ටිකයින් අතර වෙනස තේරුම් ගැනීමට හොඳ උපමාවක්. සම්‍යක් දෘෂ්ටියක් අතර සම්‍යක් දෘෂ්ටියක් අතර වෙනස තේරුම් ගැනීමට හොඳ උපමාවක්. අපට හොයාගන්න පුළුවන් උම්මග්ග ජාතකය. හොඳයි පොඩ්ඩක් ඉන්න. දැන් එතකොට දැන් මේ බ්‍රහ්මජාල සූත්‍රයේම තියෙන කොටසක් කටුකුරුන් සානහසේ තවදුරටත් විග්‍රහ කරනවා සබ්බේ තෙහි චහි පස්සායතනෙහි පුස්ස පුස්ස පටිසංවේදේති තේසං පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං ඔය ආදී වශයෙන් එතකොට අර පටිසමුපාදයේ ඉස්සරහට යන හැටි <clears throat> නාම රූපයේ පැටලුණාට පස්සේ ඒක ඇත්තයි කියලා ගත්තට පස්සේ ඒකට වටිනකමක් දුන්නාට පස්සේ ඔන්න සලායතන ඇති වෙනවා සලායතන හරහා ස්පර්ශය හට ගන්නවා ස්පර්ශ හරහා වේදනාවන් හට ගන්නවා ඒ ඒ වේදනාවන්ට ඇලෙනවා ගැටෙනවා ඒ හරහා ඔන්න තණ්හාව හට ගන්නවා තණ්හා හරහා මේ උපාදාන හට ගන්නවා ඉතින් මේ විදිහට ඉස්සරහට ඉස්සරහට තල්ලු වෙගෙන යනවා එතකොට සයනහමත් මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ඔය අතෝකෝ භික්ඛවේ භික්ඛු චන්නම් පස්සායතනානම් සමුදයංච අත්තගමංච අසාදංච ආදීනවංච නිස්සරණන්ත යථාභූතං පජානාති අයං ඉමේහි සබ්බේ හේ උත්තරීතරම් පජානාති දැන් හැබැයි යම්කිසි කෙනෙක් මේ විදිහට අහුවෙන්නේ නැතුව මේ සලායතන මට්ටමේදී හරි මේ සිද්ධ වෙන දේ සම්බන්ධයෙන් දැන් සලායතනයකට අපිටම ඇහැකට රූපයක් මේ ආපාදගත වුනහම එතනේ හටගන්නා ඇහැ සම්බන්ධයෙන් එහෙම නැත්නම් එතන හටගන්නා රූපය සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් එතන ඒක මුල් කරගෙන හටගන්නා සංයෝජනය සම්බන්ධයෙන් යම් සීනෙක් හොඳට එතන එතන දකිනවනම් සමුදය දකිනවනම් එතන ඔන්න ඇහැ හටගත්තා. දැන් කලින් පෙනීමක් තිබුණ නැහැ. ඔන්න දැන් ඇහැට යම් කිසි රූපයක් ආපාදගත වුණා. ඔන්න දැන් පෙනීමක් හටගත්තා. ඔන්න දැන් ඇහැ හටගත්තා කියලා දැන් එයා තේරුම් ගන්නවා. ඒකේ සමුදය දකිනවා. නැත්නම් ඔන්න රූපය හටගත්තා කියලා ඒකේ සමුදය දකිනවා. ඊළඟට අත්ගමංච. දැන් මේකේ නිරුද්ධ වෙලා යන හැටිත් දකිනවා. නැත්නම් අස්සාදංච මේක හරහා ලැබෙන්න පුළුවන් ආස්වාදයක් දකිනවා. දැන් අපි ප්‍රිය උපදවන දර්ශන දර්ශනයක් නම් දැක්කේ ඒ හරහා ආස්වාදයක් ලැබෙන්නත් පුළුවන්. ආස්වාදයක් අත්දකින්නත් පුළුවන්. අන්න ආස්වාදයක් දකිනවා. ඒ වගේම ආදීනවයක් දකිනවා. දැන් මේක මේකේ පැටලිලා ඊළඟට මේ හරහා රාග රාගදේශ මොහ පටලෝගෙන ඇති කරගෙන මේ හරහා තව තව ආශ්‍රව වැඩි කරගෙන මේකෙම හොඳට පැටලෙන හැටිත් මේකේ තියෙන ආදීනව ස්වභාවයනොත් අන්න තේරුම් ගන්නවා. නිස්සරණංච මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලාත් බලනවා. කොහොමද එතකොට මේකට වටනකමක් නොදී දිත්තේ දිට්ටමත්තන් කියලා අර බුදුරජාණන් වහන්සේ කියනවා වගේ මේකන තියෙන දැකීමක් පමණයි මෙතන තියෙන පෙනීමක් පමණයි කියලා අන්න ඒකට යම් නුවණින් කරන නිස්සරණයක් නුවණින් කරන අතහැර දැමීමක් අන්න ඒකත් තේරුම් ගන්නවා. එතකොට මේකේ තියෙන මේ පස් ආකාරයකින් මෙතන මේ සංසිද්ධිය හොඳින් තේරුම් ගන්නවා නම් මෙතන රූපයක් හට ගන්න හැටි නැත්නම් ඇහැක් හට ගන්න හැටි ඒක නිරුද්ධලා යන හැටි මෙතන තියෙන මේ හරහා එන්න පුළුවන් ආස්වාදය ගැන මෙතනම තියෙන ආදීනව ගැන එමත් නැත්නම් ඒකත් අමතරව මේකෙන් ගැලවෙන ආකාරය ගැන ඉස්සරණේ ගැන. ඉතින් මේක මෙහෙම දෙයක් දකිනවා නම් අන්න එතකොට සලායතනට අහු නොවි ඉන්න අවස්ථාවක් තියෙනවා. සලායතනේ ඒ තියෙන ස්පර්ශයන් ස්පර්ශයන් හැටියට තේරුම් ගන්න. ඒ වගේමයි එතන තියෙන ඒ ආස්වාදයට නොරැවටි ඉන්න, ඒකට ගැලෙන්නේ නැතුව ඉන්න, ඇලෙන්නේ නැතුව ඉන්න අන්න ටික ටික අර පෙනෙන පමණින් නතර වෙන්න. දකපු පමණින් නතර වෙන්න පුළුවන් නම් තව තව ඕකට අර්ථකථන දෙදී හිතේ තණ්හා දිට්ඨිමාන ඔස්සේ මේ කතන්දරගත කතා යන්නේ නැතුව දැකපු පමණින් නතර කරගන්න පුළුවන්. ඇහිච්ච පමණින් නතර කරගන්න පුළුවන්. දැනිච්ච පමණින් නතර කරගන්න පුළුවන්. හිතට ආපු යම් නිකන් සිතුවිලි මට්ටමකින් නතර කරගන්න පුළුවන් නම් අන්න තව පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. අන්න ආයෙත් ආපස්සට එන්න ගන්නවා. ආයෙත් මුලට යන්න පටන් ගන්නවා අපේ මේ ප්‍රතික්‍රියාව හරහා. ඉතින් ඒ නිසා මේ යම්ස කෙනෙක් ඒ විදිහට මේ පස් ආකාරයකින් මෙතන මේ සිද්ධිය දිහා හොඳට ගැඹුරින් තේරුම් ගන්නවා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියන ඒ දර්ශනය ඊටාම උත්තරීතර දර්ශනයක්. ඊළඟට ඒ නිසා දැන් මෙතන කටුකුරුන් සානාසේ මතක් කරනවා නමුත් සම්‍යක් ප්‍රතිපදාවේ යන විමුක්ත භික්ෂුව ගැන කියවෙන්නේ අර සලායතනයන්ගේම සලායතනයන් පිළිබඳවම එක්තරා අංග සම්පූර්ණ අංග පහකින් සම්පූර්ණ අවබෝධයක් ලබනවා. ඒක තමයි අර ප්‍රඥා ආලෝකය කියලා කියන්නේ. සලායතන පිළිබඳව සමුදය, අත්ගම, ආස්වාද, ආදීනව, නිස්සරණ මේ ටික දකිනවා නම් අනේ දැන් ප්‍රඥාවකින් තමයි මේ දිහා බලන්නේ. මුලා වෙලා තණ්හාවකින් නෙමෙයි බලන්නේ. එතකොට තවත් විතර විස්තර කරනවා දැන් මේ පටිච්චසමුප්පාදයේම සමන් ඇතැම් වෙලාවට ඕක පසුකාලීනව විග්‍රහ කරලා තිනවා මේකේ අංග කීපයක් අතීත භවයට අයිතියි, තව අංග කීපයක් වර්තමාන භවයට අයිතියි, තවත් අංග කීපයක් අනාගත භවයට අයිතියි කියලා. නමුත් කටුකුරුන් සන්නාසය පෙන්ලා දෙනවා මේක මේ එහෙම භවවලට කරලා මේක විග්‍රහ කරනවා කරනවට වඩා මේක වර්තමාන වශයෙන් මේ සියලුම අංග තමන්ගේ හිතේ මේ පටිච්ච සමුප්පන්න වශයෙන් ඒ ඒ අංගයට ඒ අංගේ ප්‍රත්‍ය වෙලා බොහොම පෙළ ගැහිලා මේක හටගන්නා ආකාරය මේක ක්‍රියාත්මක වෙන ආකාරය දැකීම භාවනා නියෝගයෙන්ට ඉතාම වැදගත්. මේක මේ භවගණන් වලට බෙදලා දානවා වෙනුවට එතන එතන මේ පරිසම්පාදයේ ක්‍රියාත්මක වෙන හැටි. අපි මේ මේ නාම රූපයට වටනකමක් දීලා මේකේ ඇලිලා ගැලිලා ඒ හරහා සලායතන ඇති වෙන හැටි සලායතන හරහා ස්පර්ශයන් හටගන්න හැටි ඉතින් මේ විදිහට දිගට දිගට යනකොට මේ අංග 12ම හොඳට වර්තමාන වශයෙන් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විවිධාකාර සංසිද්ධීන් වල මේක යොදලා බලනකොට විවිධාකාර අත්දැකීම් වලට මේ මේ පරිසම්පාදයේ යොදලා බලනකොට අන්න පරිසම්පාදයේ තියෙන මේ වර්තමාන වශයෙන් යෙදීමේ හැකියාව බොහොම ගැඹුරින් කෙනෙකුට වටහා ගන්න පුළුවන්. ඉතින් එතකොට දැන් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න යනවා මේ උම්මග්ග ජාතකයේ තියෙන මේ ලස්සන උපමාවක්. ඉතින් එතෙන්දිත් මේ ඇත්තටම බුදුරජාන් වහන්සේ බුදු වෙන්න කලින් ඒ මහෞෂධ පඬිතුයෝ වශයෙන් උත් එතකොට උන්වහන්සේ සෑහෙන්න අර සාමාන්‍යයෙන් ඇහැට පේන දර්ශනයට වඩා ඒක පොඩ්ඩක් විනිවිද ගිහිල්ලා නුවණින් දකින්න පුළුවන් හැකියාවක් උන්වහන්සේ ගාව තිබිලා තියෙනවා. ඉතින් එදා ඒ මණි ප්‍රශ්නය විසඳපු ආකාරයටම එදා එදත් මේ මහෞෂධ පඬිතුව වශයෙන් උන්වහන්සේ අර පේන තැනම නෙමෙයි ඒකට බලන්නේ මේක පේන්නේ කොහොමද කියලා තමයි බලලා තියෙන්නේ. අපිට සාමාන්‍යයෙන් අපි අයෝනිසෝ මනසිකාරයකින් බලනකොට අපි මතු පිටයි දකින්නේ. අපි ගැඹුරක් දහින්නේ නැහැ. නමුත් මහෞෂධ පඬිතුමෝ මේ මතු පිට දකින්නවා වෙනුවට අන්න ගැඹුරක් දැකලා අර මණි ප්‍රශ්නේ විසඳපු ආකාරය මේ උම්මග්ග ජාතකයේ නිරූපණය වෙනවා. අපි ඒකටත් හුඟක් දෙමු. උම්මග්ග ජාතකයේ තියෙනවා මණි ප්‍රශ්නයක්. එක්තරා මණිකක් පිළිබඳ ප්‍රශ්නයක්. මණික පිළිබඳ මණික් පිළිබඳ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. එකක් එකක් අපි උපමාවට ගන්නෙ. මියුරු නුවර වාසල දොරටුවට ටිකක් ඈතින් පොකුණක මණිකක් තියෙනවා කියලා නගරවාසීන් ඇවිල්ලා වේදේහ රජුරවන්ට දැන්නුවා. වේදේහ රජුරෝ Tamanගේ සේනක පඬිතයව යවුවා මේ මණික ලබා ගැනීමට. සේනක පඬිතය ගිහිල්ලා මිනිසුන්ට කියලා පොකුණ පොකුණේ දිය ඉස්සවල බැලුවා. නැහැ මණික. ඊළඟට මඩත් හාරලා බැලුවා. ඒත් නැහැ හොයාගන්න. පස්සේ බිමත් හාරලා බැලුවා. ඒත් මණික හොයාගන්න බැරුව ඇවිල්ලා වේදේහ රජුරවන්ට දැන්නුවා. ඉතින් රජුරෝ බෝසත් මහෝසද පඬිතුමාට කිව්වා මහෞෂධ පඬිතයා ගිහිල්ලා බැලුවා විතරයි තේරුම් ගත්තා මේ මණික තියෙන්නේ පොකුණේ පොකුණු යූරේ තියෙන තල් ගහක කවුඩු කැදැල්ලක කියලා. පොකුණේ තියෙන්නේ ඡායාව විතරයි. පිළිඹිබුව විතරයි කියලා රජුරවන්ට පෙන්නවා. මිනිසෙකුට කියලා දියතලියක් දාලා ඔන්න බලන්නයි කියලා දියතලියෙත් මණික පේනවා කියලා. එහෙම රජුරවන්ට කාරණේ පැහැදිලි කරලා අන්න තල් ගහේ මණික තියෙන්නේ මිනිහ කරලා ගන්න කියලා ප්‍රකාශ කරා. දැන් මේ උපමාවෙන් අපිට හිතා ගන්න තිබුණේ අර මිත්‍යා දෘෂ්ටිකයන්ගේ දර්ශනීය වගේ තමයි සේනකගේ දර්ශනය. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ ඉදිරිපත් කළ මේ නාම රූපයේ පිළිබඳව මේක පිළිඹුවක් කියන අවබෝධය තමයි මේ මහෝසත පඬිතයා බෝධිසත්වයන් වහන්සේ ඉදිරිපත් කළ පිළිඹුව පිළිබඳ විසඳුම. ඔව් අපි ඒකත් පොඩ්ඩක් තේරුම් ගත්තා නම් එතකොට අර මේකත් ඉතින් රසවත් සිද්ධියක් මහෞසද පඬිතයෝ මේ මේ විසඳුම් දීපු ආකාරය ඉතින් මම හිතන්නේ මේක කාටත් තේරෙනවා මේ ඉතින් අර ඕනම දෙයක් අපේ උඩක තියෙනකොට ඉතින් ඒක වතුරේ නිරූපණය වෙනවා. ඒක දිස්නේ ගහනවා නම් අපිට ඒක වතුරේ දැහ ගන්න පුළුවන්. දැන් අපිට හඳ වුණත් වතුරේ බලන්න පුළුවන්. ඉතින් අපි මේ වතුර ටික ඉහලා හඳ ගන්න ගියොත් එහෙම හම්බෙන්නේ නැහැ හැබැයි. ඒ වගේ දෙයක් තමයි දැන් මේ සේනක කරලා තියෙන්නේ. දැන් මේ වතුරේ නිරූපණය වෙනවා මේ මණික. තියා හිතනවා මේ මණික තියෙන්නේ එක්ක පතුලේ යඩ තමයි අඩිය තමයි තියෙන්නේ කියලා හිතලා වතුර ටික ඉහලා මේ මණික ගන්න උත්සාහත් වෙනවා. ඉතින් ඒ ඒ නිසා ඊළඟට වතුර ටික ඉස්සට පස්සේ පේන්න තියෙන මර ටික බලලත් අයින් කළත් බලනවා ඊළඟට පොළවත් හාරලා බලනවා ඒත් මණික හම්බෙන්නේ නැහැ. නමුත් මහෞෂධ පඬිතුක තේරුම් ගන්නවා මෙතන මේ වතුරේ නෙමෙයි මණික තියෙන්නේ මේ මණිකේ ඡායාව වතුරේ පිළිඹිඹු වෙනවා. ඊට පස්සේ ආයෙවත් මේ ඒ සැබෑ මණික හොයාගෙන තමයි ඊළඟට මේ යන්නේ. ඒ මණික තියෙන්නේ එතකොට අර උඩ තියෙන ගහක. එතකොට ඒ ගහේ උඩ තියෙන මණිකේ තියෙන දිස්නය තමයි යන්න නැත්නම් ඡායාව තමයි මේ වතුරේ නිරූපණය වෙලා තියෙන්නේ. ඉතින් මේක අපිට ගලපන්න ගලප ගන්න පුළුවන් ඇත්තටම මේ විඤ්ඤාණ නාම රූප අතර තියෙන මේකටත් ඇත්තටම දැන් අපි යම් කිසි රූපයක් දිහා බලනකොට ඒ රූපය ඇත්තටම ඇවිල්ලා අපේ ඇහි වදිනවා නෙමෙයි නැත්නම් ඒ රූපයම අපි මේ පේනවා නෙමෙයි ඒ රූපයෙන් ආපු යම් කිසි ආලෝක කිරණ ටිකක් මේ අපේ අපේ ඇහි තියෙන මේ දෘෂ්ටි විතානේ ආපాతගත වෙලා ඒකෙන් ඇති වෙන ඡායාවක් තමයි අපිට පේන්නේ. ඉතින් අපි හිතන්නේ මේ අපි රූපය බලනවා කියලා. ඉතින් අපි මේ ඡායාවත් තමයි හැමතිස්සෙම දකින්නේ. ඒ ඡායාවත් ඉතින් අපිට ඕන අපේ තියෙන හැකියාව අනුව අපේ තියෙන ඇහි නිරෝගීතාව අනුව ඊළඟට අර මොලෙන් කරන සංස්කරණය අනුව තමයි මේක උඩු යටිකුරු කරලා ගන්නෙ. නැත්තම් සාමාන්‍යයෙන් ওই විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා මේ ඔක්කොම ඡායාවන් ටික දෘෂ්ටි විතානේ නිරූපණය වෙලා නිරූපණය වෙන්නේ යටිකුරු ප්‍රතිබිම්බ වශයෙන්ලු. ඒක මොලෙන් තමයි ආයි උඩු කර කරලා ගන්නෙ. ඒ නිසා අපිට තේරෙනවා මේ මෙතන ලොකු ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා මිසක් අපි ඇත්ත වශයෙන් රූප දකිනව නෙමෙයි. එළියේ තියෙන රූප ඒ හැටියෙන්ම අපි දකිනවම නෙමෙයි. අපේ මේ ඇහි තියෙන හැකියාව අනුව තමයි මොලයෙන් කරන ඒ සංස්කරණය අනුව තමයි අපි මේ රූප දිහා බලන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මාළුවෙක් දකින රූපය අපි දකින රූපයට වඩා වෙනස් කියනවා. දැන් ඔය ඒකනේ ඔය මේ කැමරා වලට අර මොකද්ද ලෙන්ස් හදන්නේ? මේ ෆිෂ් ලෙන්ස්ද කියලා එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ ලෙන්ස් එක දැම්මහම කැමරා එකට කැමරා එකෙන් ගන්නවලු මේ මාළුවාට සාමාන්‍යයෙන් පෙනෙන જાතියේ රූපයක්. දැන් අපිට පේනවා වගේ නෙමෙයි මාළුවාට පේනවා කියන්නේ. ඌට පේනවා ලොකු පරාසයක තියෙන එහෙම මේ ප්‍රතිබිම්බයක් තමයි ඌට පේනවා කියන්නේ. වයිඩ් ඇන්ගල් මේ එකක් තමයි එයාට පේන්නේ. මේ මාළුවාට පේන්නේ. ඉතින් අපි ඒ කියන්නේ දැන් එතකොට අපේ මේ ඇහි තියෙන හැකියාව අනුව තමයි එතකොට අපි මේ බලන්නේ. අපිට පේන්නේ. ඉතින් නමුත් අපි හිතා ගන්නවා අපේ මේ ඇහෙන් පෙන්වන දේ තමයි සත්‍ය. එහෙන් පෙන්නවා ඔන්න මේ විදිහට මේක මේ පාටයි කියලා පෙන්නවා. ඉතින් ඒක තමයි සත්‍ය. ඉතින් අපි හිතමු කවුරු හරි වර්ණන්ද මිනිසෙක් ඇවිල්ලා විස්තර කරොත් එහෙනම් එයාට වර්ණ පේන්නේ නැහැ. එයා විස්තර කරන්නේ ඔක්කොම ඒ විදිහට. ඉතින් අපි හිතමු මේ ලෝකේ වැඩියෙන් දැන් අපි හිතාගෙන ඉන්නවා දැන් වර්ණන්ද මිනිස්සයා වර්ණ අන්ධයි. යාට තියෙන මේ නොහැකියාවක් නිසා දුර්වලතාවයක් හින්දා තමයි යාට වර්ණ පේන්නේ නැත්තේ කියලා. සමහරලාට මේ ලෝකේ වැඩියෙන් හිටියේ වර්ණාන්ධ කට්ටිය නම් එතකොට ඔහුගේ අනිත් පැත්තේ සිද්ධ වෙන්නේ. එතකොට බහුතරයක් ඉන්න වර්ණන්ද කට්ටිය. ඒතර ඒගොල්ලෝ කියනවා මේ මනුස්සයාට මොකක් හරි ලෙඩක් තියෙනවා. <laughs> ඔක්කොම තියෙන්නේ මේ පාට දෙක තුනයි. මේ මනුස්සයා මොකක්ද ලෙඩක් තියෙනවා එහෙ කියලා ඔන්න මනුස්සයාව විකෘති කරන්න ඉඩ තියෙනවා. ඒ වගේ ඉතින් අපි මේ අපිට දැනෙන අත්දැකීම, අපේ මේ ඇහි පේන ප්‍රතිබිම්බය අපි ඇත්ත කියලා සලකනවා. ඒක තමයි වස්තුව කියලා අපි සලකනවා. ආ මෙතන මම ඉන්නවා, අතන අන්න අතන වස්තුවක් තියෙනවා කියලා හිතා ගන්නවා. අපි මේ ඇහි තියෙන ප්‍රතිබිම්බය දිහා දැකලා, ඡායාව දිහා දැකලා. ඉතින් අපි ඒ ඡායාව තමයි එතකොට හරයක් කරලා ගන්නෙ නැත්නම් වටිනකමක් වටිනකමක් දීලා ගන්නෙ. ඉතින් ඔන්න ඔයගේ ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි හැමතිස්සම මේ ඇහි නිරූපණය වෙන ඡායාවන් ඊළඟට කනෙන් අපිට මේ හදලා දෙන ශබ්ද සංඥාවන් ඊළඟට නාසයෙන් ඇති කරලා තියෙන දෙන ගන්ධ සංඥාවන් දිවෙන් අපිට හදලා දෙන රස සංඥාවන් කයෙන් ලබලා දෙන පොට්ටබ්බ සංඥාවන් හිතින් හදලා දෙන ධම්ම සංඥාවන් මේ ඔක්කොම සංඥාවල පැටලෙන ගතියක් තියෙනවා. ඒවට අපි මේ වටනකම් දීලා ඒ වෑයෙන්ම අපේ කතන්දර ගොතාගෙන යන සභාවක් තමයි තියෙන්නේ. ඉතින් දැන් මහෞෂධ පඬිතුමා එතකොට මේකේ ඒ මණික මණිකේ තියෙන ඒ ඡායාව ගන්න යනවා වෙනුවට ඡායාව හොයන්න යනවා වෙනුවට උන්වහන්සේ යන මණිකම හොයාගත්තා. අන්න ඒ වගේ තමයි බුදුරජාන් වහන්සේත් අර පෙන්නපු නාම රූපයේ පැටලෙනවා විදුවට අර නාම රූපයේ විනිවිද යන ස්වභාවයක් උන්වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඉතින් සෑහෙන්න ගැඹුරක් මේ දිගට දිගට මේ සූත්‍රයේ විස්තර කරගෙන යනවා අපිට තව ටිකයි හැබැයි තියෙන්නේ මේ දේශනාව නම් ඉවර කරන්න අපි ඒකත් ඉවර කළාම එහෙනම් සාකච්ඡාවක් කරමු නේද හොඳයි කියන්න එතකොට සක්කාය දෘෂ්ටියෙන් කෙරෙන්නේ මොකද්ද තව ටිකක් කල්පනා කරලා බැලුවොත් අන්ත දෙකක් මැදිනුයි බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා කියන්නේ අන්ත දෙක මොකද්ද ශාස්ත්‍රත දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් මේ ශාස්ත්‍රත දෘෂ්ටිය හරියට අර පිළිඹු වෙහි ඇලීම වගේ යම්කිසි ඡායාවක් දැක්කහම සමහර කෙනෙක් වතුරක එහෙම තමන්ගේ රූපය දැකලා ඒකට ඇල්මක් උපදවා ගන්නවා. මේ වෙන කෙනෙක් කියලා. අර ඒ දණ්ඩ උඩ බල්ලගෙන අපි ප්‍රකාශ කළේ කලින් දේශනාවකදී ඒ වගේ. තවත් සමහර විට ඒ පිළිබඳ ද්වේෂයක් ඇති වෙනවා. ඔන්න ඔය විදිහට ආත්ම ස්නේහයයි ආත්ම ද්වේෂයයි කියන ආකල්ප දෙකට නැඹුරුව අර සක්කාය දෘෂ්ටිය නිසාම ඇති වුණු අන්ත දෙකක් තමයි අර සස්සත දිට්ඨි උච්ඡේද දිට්ඨි කියන දෙක. හරියට අර සේනක පොකුණේ දිය ඉවත් කරලා හාරලා බැලුවා වගේ වැඩක් මෙතන තියෙන්නේ. ওই දෙක මැද එකක් තමයි දෙකටම ওই දෙකට මැද එකක් තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ තේරුම් ගන්නවා මේ නාම රූපේ නාමය අපිත් කලින්ම දේශනාවක සඳහන් කළා වගේ නාම මාත්‍රයක් නාම ස්වરૂපයක් පමණයි මෙතන තියෙන රූපය නාම රූපයක් නාම මාත්‍ර රූපයක් පමණයි මේක නියම නාමයකුත් නෙමෙයි නියම රූපයකුත් නෙමෙයි නාම ස්වરૂපේකුත් නාම මාත්‍ර රූපේකුත් පමණයි කියලා එහෙම තේරුම් අරගෙන පටිච්ච සමුප්පාද ධර්මයේ අනුව ඒ නාම රූපය පිළිවිඳ දැකීමේ ශක්තිය අභ්‍යන්තරයෙන් ගොඩනගා ගැනීමෙන් තමයි ඒ ප්‍රඥාව උදා කර ගැනීමෙන් තමයි මේ නාම රූපයෙන් කෙනෙකුට විමුක්ත වෙන්න පුළුවන් වෙන්නේ. මෙතෙක් මේ දේශනාවෙන් අපි නාම රූපය ගැන විශේෂයෙන් ප්‍රකාශ කළේ. නාම රූපයත් විඥානත් අතර තියෙන අතර සම්බන්ධතාව විශේෂයෙන්ම මේ අනිදස්සන සබ්බතෝ පබ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කියලා කියන අපි මුලින්ම සඳහන් කළ ගාථා ධර්මයේ මුල් පදයේ ඇති වටිනාකමයි මේ හැම එකකින්ම අපිට හෙළි වෙන්නේ. බුදු පියාණන් වහන්සේගේ මේ දර්ශනයට අනුව මේ අනිදස්සන විඥානයේ අර නාම රූපය පිළිඹුවක් බව සම්පූර්ණයෙන් අවබෝධ වීම නිසාම ඒක විනිවිද දැකීමේ ශක්තියක් ඇති වෙනවා. අනෙකුත් අයට මේක පිළිඹිබුව බව නොතේරීම නිසා ආත්ම ස්නේහය ආත්ම ද්වේෂය ඇති කර ගන්නවා. ඒක හරියට එක්කෙනෙක් හේවනලට ඡායාවට ඇලීම උපදවා ගන්නවා. තව කෙනෙක් හේවනලට බයේ දුවනවා. ඔන්න ඔය විදිහේ අන්ත දෙකක් ලෝකයේ තියෙන්නේ. ද්විහි භික්කවේ දික්තිගතේහි පරියුට්ඨිතා දේවමනුස්සා ඕලි යන්ති. ඒකේ අතිධාවಂತಿ. ඒකේ චක්කුමන්තෝව පස්සන්ති. කියලා ඉතිඋත්තකයේ සඳහන් වෙන්නේ ඒ කාරණේ. ඒ කියන්නේ දෙව් මිනිසුන් දෘෂ්ටි දෙකකින් මඩනා ලදුව ඇතම් කෙනෙක් පසුබසිනවා. ඇතම් කෙනෙක් ඉක්මවා දුවනවා. චක්කු මන්තෝව පස්සති. ඇස් ඇත්තෝම දකිත්ත. ඔව් එතකොට මේ මෙතෙන් ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ තෝර නාම රූපයට ඇතම් කෙනෙක් ඇලෙනවා ඒක ඇත්තයි කියලා අරගෙන අරගෙන අරගෙන ඒක හොඳයි කියලා අරගෙන ඇතම් කෙනෙක් ඇලෙනවා. ඊට ඒක නරකයි කියලා අරගෙන මේක මේ අකමැති කෙනෙක්ගේ කියලා අරගෙන මේක මගේ සතුරෙක්ගේ කියලා අරගෙන ඒකත් එක්ක ගැටෙනවා. ඒතකොට මේ දෙකත් එක්ක ඇලි ඇලි ගැටි ගැටි යන ගමනක් තමයි ඒතර සංසාර ගමනේදී සිද්ධ වෙන්නේ. එතකොට විපස්සනාවක් තුළින් එතකොට මේ සලායතන නිරෝධයක් හෝ එහෙම නැත්නම් මේ නාම රූප නිරෝධයක් එහෙම නැත්නම් නාම රූපයේ පිළිඹු නොවීමක් දක්වා තමයි එතකොට යන ගමනක් තියෙන්නේ. ඉතින් ඒක තමයි අර මේ අනිත් විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පවං යත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගාදති කියලා එහෙම අර විස්තර කරපු ඒ ගාථාවේදී කොතනද තියෙන ඒ ගාථාව? ඔව්. යත්ත නාමංච රූපංච අසේසං උපරොජ්ජති කියලා එහෙම මේ ඒ ගාථාව වෙනවා මේතර නාම රූපේ සම්පූර්ණයෙන්ම පිළිඹු නොවන තත්වයකට අන්න ඒ හිතේපත් වෙලා. ඒතර නාම රූපය දැන් විඥාන මේ දැන් අපේ චිත්‍රපටයේ ශාලාවේ දැන් චිත්‍රපටි දර්ශනය වෙන්නේ නැති තරම්. චිත්‍රපටි දර්ශනය වුණත් එක්කෝ ඒ මිනිස්සු දන්නවා මේක දැන් චිත්‍රපටියක් කියලා. අන්න වගේ ඒකේ මුලා නොවන තත්වයක් කෙනෙක්ගේ හිතේ ඇති වෙනවා නම් ඒ නාම රූපයට වටිනකමක් නොදී ඉන්නවා නම් මේක හුදු නාම රූපයක් මේක හුදු ඡායාවක් කියලා තේරුම් ගන්නවා නම් අන්න ඒක තමයි ප්‍රඥාවේ අවබෝධය ප්‍රඥාවේ වර්ධනය ඉතින් ඒ ප්‍රඥාව තමයි මේ අනිදස්සන විඥානයේ තියෙනවා කියලා කටුකුරුන් දේශායනස මතක් කරන්නේ එතන තියෙනේ අනිදස්සන සබ්බතෝ පබ කියලා ඒ කියන අනන්ත කියලා ඒ යම් යම් ලක්ෂණ බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් එබේ ඒ විඥානයේ ඉබඳු නාම රූපයක් නිරූපණය වෙන්නේ නැහැ. ඉබඳු නාම රූපයක් දැర్శණය වෙන්නේ නැහැ. එහෙනම් අනිදස්සනයි කියලා කියනවා. ඊළඟට එතන හාත්පස හොඳ ප්‍රඥා ආලෝකයක් තියෙනවා. අන්න ඒඳ සබ්බතෝ පබයි කියලා කියනවා. හොඳට පැතිරුණු ස්වභාවයක්. එහෙම නැත්නම් ප්‍රඥාවය ප්‍රඥාව හොඳට දැන් මුල්බැසගත් ස්වභාවයක් තියෙනවා. අන්න සබ්බතෝ පබයි කියලා කියනවා. විඥානං අනිදස්සං අනන්තං. එතකොට කිසිම අරමුණක දැසගත්තේ නැති නිසාම අන්න අනන්ත ස්වභාවයක් තියෙනවා. මොකද ඒක අරමුණක බැසගත්තාම තියෙන පරිත්‍ව ස්වභාවයක්. ඒක අරමුණක බැසගත්තාම තියෙන ඒ අරමුණට ලක් වෙච්ච අරමුණ තුළ හිර වෙච්ච ස්වභාවයක්. දැන් මේ විඥානේ නැත්තම් දැන් මේ සිතේ තියෙන්නේ හාත්පස පැතිරිච්ච අනන්ත ස්වභාවයක්. මොකද එක අරමුණක්වත් ගිලගෙන නැහැ. එක අරමුණක්වත් ග්‍රහණය කරගෙන නැහැ, උපාදාන කරගෙන නැහැ. ඉතින් අන්න හාත්පස පැතිරිච්ච ප්‍රඥාවක් සහිත කිසිම නාම රූපයක් නිරූපණය නොවන නිදර්ශනය නොවන ස්වභාවයක් තමයි එතකොට බුදුරජාන් වහන්සේ මේ නිවන් ස්වභාවය වශයෙන් පෙන්ලා තියෙන්නේ. ඉතින් තවත් මේ කතා කරන්න යනවා මොකද්ද ඉතිඋත්තකයේ තියෙන මේ මේ දෙයක් සම්බන්ධයෙන් මම හිතන්නේ ඒක ඊට පස්සේ දේශනාවේදී ස්වාමීන් වහන්සේ තව දීර්ඝ වශයෙන් විස්තර කරනවා. ඉතින් අපි එහෙනම් අදට මේ සාකච්ඡාව මේ විදිහට අපි නවත්තලා ඉස්සරහට තියෙනවා නම් මේ අද කරපු සාකච්ඡාවෙන් පදනම් කරගෙන හෝ එහෙම නැත්නම් මේ නිවන නීම දේශනාව පදනම් කරගෙන හෝ එහෙමත් නැත්නම් භාවනාවට මේක සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මම ආරාධනා කරනවා. මොකද දැන් කට්ටියටම නාම රූපය ෂේ වෙලාද? ඔව්. ඔව්. ඒ කියන්නේ නාම රූප විඥාන නාම රූප කියලා ඒ කියන මේ කොටස් දෙකේ නාම කියන කොටසේ තියෙනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා ප්‍රධාන චෛතසික පහක්. වේදනාව සංඥා චේතනා පස්ස මනසිකාර දැන් අපේ හිතේ වැඩ කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රියාශීලී කොටස් පහක් තමයි එතන අන්තර්ගත වෙන්නේ මූල ස්වභාවයන් පහක් වේදනාව සංඥාව සංස්කරණය කරන්නේ සංඛාර සංඥා චේතනා චේතනා කියන්නේ ඒකමයි වේදනා සංඥා චේතනා ස්පර්ශය මානසිකාරය හිත යොමු කිරීම කියන එක මානසිකාරය ඊළඟට ස්පර්ශ වීම ඊළඟට ඒකට සංඥා ගැනීම ඒ හරහා වන වේදනාවක් දැනීම චේතනාපූර්වක අපි ක්‍රියාත්මක වීම. ඔය ඔයගේ ප්‍රධාන මූල ස්වභාවයන් පහක් අන්න නාම කියන කොටසේ අන්තර්ගතයි. ඊළඟට රූප කියන කොටසද තියෙන්නේ තනිකරම අපි දැකපු පටවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච මේ විවිධාකාර මේ භෞතික ලෝකයේ ඒකෙන් අපි උකහාගත්ත ඡායාවක් තමයි රූප කියන එකේ තියෙන්නේ. එතකොට දැන් අපි චිත්‍රපටියක් බලනකොට දැන් අපි මෙහෙම හිතමුකෝ. දැන් චිත්‍රපටියක උනත් සැබෑ මිනිස්සු නැහැනේ. ඒ මිනිස්සුන් දිහාවට ඔන්න කැමරාවක් එල්ල කරගෙන ඒකෙන් අල්ලගත්ත ඡායාව තමයි දැන් එතන තියෙන්නේ. ඒක තමයි නිරූපණය වෙන්නේ. එතනත් ඇත්තම සැබෑ ස්ත්‍රියක් පුරුෂයෙක් නැහැ. නමුත් ස්ත්‍රියකගේ පුරුෂයෙකුගේ ඡායාවක් එතන තියෙනවා. අන්න ඒ වගේම අපේ මේ නාම රූප කියන එකේ රූපය කියන්නේ ඒතකොට සැබෑ රූපයක් නෙමෙයි. ඒ රූපේ ඡායාවක් තමයි මෙතන තියෙන්නේ. ඊළඟට අර චිත්‍රපටියේත් අපි ඒක දකිනකොට දැන් අන්න නිරූපණය වෙනවා දැන් ඒගොල්ලෝ අඬනවා දොඩනවා ඉතින් අහර මෙහි ඉතින් ඒගොල්ලන්ගේ ඒ යම් යම් හැඟීම් පිළිබිඹු වෙනවා නමුත් එතනක් තියෙන්නේ රූප මේ නිරූපණය කිරීමක් මිසක් ඇත්ත වශයෙන් මේගොල්ලෝ ගාව තියෙන හැඟීම් දැනීම් නෙමෙයි ඇත්තටම පේන්නේ ඒගොල්ලෝ රඟපානවා එතන ඉතින් ඒ වගේ අපේ මේ නාම කොටසෙදිත් ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ මෙතනක් තියෙන්නේ තර වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියන ඒවැයි පිළිඹුවක් තියෙන නැත්නම් ඒකෙත් නාම ස්වභාවයක් එතන තියෙන්නේ කියන එකයි මතක් කරලා තියෙන්නේ ඔව් සංඝාස දැන් මේ කවක දැන් ලොකු ධම්මල පෙන්නනවනේ සවනන්ත ඔය කතාව කියනකොට. දැන් අපි ප්‍රායෝගිකව කද්දාගෙන විදිහ ගත්තොත් ගොඩක් වෙලාවට ඔය ධම්මල පේන්නේ නැහැ සවනන්ත. ගොඩක් වෙලාවට තියෙන ජාති මරා ජරණ ජරා මරණ ඒ හරියනේ අහුවෙන්නේ සවනන්ත. දැන් මధుරේ <laughs> තේරෙන්නේ හා දැනෙන්නේ ගොඩක් වෙලාට ඒක කොහොමද ඔය මුලට යන්නේ මුලට යන්නේ ඒක තමයි මාත් මුලින්ම කිව්වේ. ඒ කියන්නේ අපිට භවනා කරනකොට අපිට එකපාරට අමාරුයි මෙච්චර සූක්ෂම මට්ටමක් තේරුම් ගන්න. මොකද මෙච්චර සූක්ෂම මට්ටමක් තේරුම් ගන්න මට්ටමකට එතන ඒ මට්ටම තේරුම් ගන්න තනි ක්‍රම චිත්තානුපසනාවක ධම්මානුපසනාවක ගැඹුරකට යන්න වෙන්නේ. නමුත් ඒක කරන්න නම් හිතේ ලොකු සංසිඳීමක් තියෙන්න ඕනේ. ලොකු හිතේ චිත්ත විවේකයක් තියෙන්න ඕනේ. ඒ හින්දා සාමාන්‍යයෙන් භාවනාවෙන් උනන්දු කරන්නේ ඉස්සෙල්ලම අර ස්පර්ශයෙන් හරහා වේදනාව හට ගන්නවා වගේ තැනක් අල්ලන්න තමයි සාමාන්‍යයෙන් උනන්දු කරන්නේ. එහෙම නැත්නම් අර අශුතුන් කියෝ වගේ අපිටම දැන් විපස්සී බෝසතාණන් වහන්සේත් ඒකයි මම අර පොඩ්ඩක් කිව්වේ. උන්වහන්සේ තේරුම් ගන්නවා කියන්නේ මුලින්ම දැන් ඔන්න ජරා මරණ තියෙනවා. කොහොමද මේක තේරෙනවද දැන් තමන් වයසට යන හැටි, මරණයට පත්වන හැටි, මිනිස්සු මැරෙන හැටි තේරෙනවා. උන්වහන්සේ කල්පනා කරනවලු මොකද්ද මේකට හේතුව? ආ මේ ඉපදුන හින්දායි කියලා තේරුම් ගන්නවලු. ඉපදුන හින්දා අනිවාර්යෙන් මැරෙන්න වෙනවා. අන්න මේ ජාතිය නිසායි ජරා මරණ වෙන්නේ කියලා උන්වහන්සේ තේරුම් ගත්තලු. ඉතින් මොකක්ද එතකොට ජාතියට හේතුව කියලා තේරුම් මේ මේ හොයලා බලනකොට අන්න තේරෙනවලු මේ භව කියලා ස්වභාවයක්. කියන්නේ මෙතන ඉතින් අපිට සිද්ධියකට අදාළව නැත්නම් වර්තමාන සංසිද්ධියකට අදාළව විග්‍රහ කරනවා නම් අපි හිතමු ඔන්න අපි මොකක් හරි ප්‍රකල්පණයක හිටියා. නැත්නම් මොකක් හරි ප්‍රපංචයක හිටියා. මොකක් හරි ලොකු කතාවක් හිතේ හදාගෙන හිටියා. දැන් හිතන්න මම මොකක් හරි වෙච්ච සිද්ධියක් ගැන ලොකු කල්පනාවක හිටියා. දැන් ඒක හැම ඉවර වුණා. ඊට පස්සේ මම ගොඩක් ආපස්සට හිතලා බැලුවොත් මොකද්ද මේ ඒ ඉවරේ දැන් ඉවරුණා ජරා මරණ බවට පත් වුණා. ඒතර මේක ජරා මරණ උනේ අර මම ඒ ප්‍රපංචයකට ගියේ හින්දා අන જાතිය නිසා. ඒක ඒ එතන જાතිය කටගත්තේ භව කියලා මේකට භව තත්වයකින් මෙතට ආපු නිසා. මම නිකන් හිතේ තිබුණ සංසිඳීම ඒකට මම කැමති වුණේ නැහැ. ඊට වඩා ටිකක් ගතියක් තිබිච්ච මේ මොකක් හරි ප්‍රකල්පනාවකට ගියා, සිද්ධියකට ගියා. අන්න එතන අනුපාදානයක් සිද්ධ වෙනවා. උපාදාන නිසා ඔන්න භව ඇති වුණා. ඉතින් ඊළඟට උපාදාන වෙන්න කලින් ඔන්න මුලින් ඊට වඩා සියුම් තණ්හාවක් තියෙනවා. සියුම් තණ්හාවම නැවත නැවත හිතලා හිතලා හිතලා ඒකටම තව තව ඇලෙන්න ඇලෙන්න තමයි හිත තව තව ඔන්න දැඩි ග්‍රහණයකට යන්නේ. උපාදාන කරන්න යන්නේ. තණ්හාව පාදක කරගෙනයි ඔන්න උපාදාන වෙන්නේ. ඊළඟට තණ්හාවත් එකපාරට ඇති වෙන්නේ දැන් අපිට හිතලා තණ්හාව ගන්නවා වෙනුවට අපි මොකක් හරි තමු කවුරු හරි මොකක් හරි දෙයක් වන්න ස්පර්ශ වුණා. ස්පර්ශ වුණාම අපිට හිත අපිට මෙතනින් සුඛ වේදනාවක් ආවනම් අන්න වේදනාවට ඇලෙනවා. වේදනා පච්චය තණ්හා කියලා. වේදනාවට ඇලෙනවා. ඒතර වේදනාව ඇති වෙනකොට ඔන්න අපේ හිතේ ඔන්න තණ්හාවක් ඇති වෙනවා. නැත්නම් ඇලීමක් ඇති වෙනවා. ඒ ඒ වේදනාව සැප වේදනාවක් නම් ඒකට ආසාවක් ඇති වෙනවා කියලා ඔන්න කෙනෙකුට යම් පමණකින් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ඕකෙත් ආයි ඉස්සරහට දැම්මොත්. එතකොට දැන් වේදනාව ඇති වෙන්නේ කොහොමද? ඔන්න වේදනාවට පස්සනාවක් බලනවා. වේදනාවන පස්සනාවක් කරනකොට සමහරට කෙනෙකුට තේරෙන්න පුළුවන්. දැන් බුදුහාමුදුරු දෙන උපමාවක් තමයි දැන් ඒ කාලේ අර මේ ගිනි ගින්දර ඇති කරන්න පාවිච්චි කරලා තියෙන්නේ වියලි දනකොටු දෙකක්. දනකොටු දෙක ඔහොම ස්පර්ශ කර කර අතුල් අතුල් අතුල් අතුල් අතුල් ඉන්නකොට මේක රත් වෙනවා. දැන් බුදුහාඳුරු කියනවා දැන් මේ ඇතිල්ලීම හරහා තමයි මේ රස්නේ ගතිය ඇති වුනේ. හැබැයි මේ අතුල්ලන එක නවත්තලා මේ කොටු දෙක ඈත් කරලා තිබ්බොත් අර හටගත්ත රස්නේ ගතිය දුර වෙලා යනවා. අන්න ඒ වගේ තමයි කියන මේ ස්පර්ශය නිසා තමයි වේදනාව හටගන්නේ. ස්පර්ශය නැත්තම් වේදනාව නැහැ. ඉතින් ඒ නිසා අපි වේදනානුපස්සනාවක් වඩනකොට ඇතැම් වෙලාවට අපි බොහොම සූක්ෂමව බලාගෙන හිටියොත් මෙන්න මේ යම් පමණක ඇතුළත සිද්ධ වෙන යම්කිසි ඇතිල්ලීමක් නැත්තම් යම්කිසි ස්පර්ශයක් ගැටීමක් නිසා තමයි මෙන්න මේ බඳු වේදනාවක් හටගන්නේ කියලා ඇතැම් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒකයි අර සුඛ වේදනාවට තුරු දෙන ස්පර්ශයන් නිසා ඔන්න සැප වේදනාවක් හටගන්නවා දුක් වේදනාවට තුරු දෙන ස්පර්ශයක් නිසා දුක් වේදනාවක් හටගන්නවා නැත්නම් උපේක්ෂා වේදනාවකට තුරු දෙන ස්පර්ශයක් නිසා උපේක්ෂා වේදනාවක් හට ගන්නවා කියන අන්න පස්සපච්චා වේදනාව වගේ ලින්ක් එක ඒ ඒ දෙක අල්ලගන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වගේ හතෙන් තමයි ඇත්තටම මුලින් හඳුනගන්න උත්සාහත් වෙන්න තියෙන්නේ. මොකද ඒවා ප්‍රකටයි ටිකක්. දැන් වේදනාව නැත්නම් ස්පර්ශය නිසා වේදනාව හටගන්නා ආකාරය කයෙම සිද්ධ වෙන සිද්ධියක්නේ. ඒතර කයෙම යම්කිසි වේදනාවක් අපි තුමු දැන් උදාහරණයක් වශයෙන් එච්චර දුර යන්න ඕනෙත් නැහැ. අපි තුමු අපි මේ සක්මන් භාවනාවක් කරනවා. සක්මන් භාවනා කරනකොට පාදයේ උඩ තියෙනකොට يعني තාම පොළවේ වැදිලා නැත්තම් අපිට ඒ තරම් ලොකු දැනීමක් නැහැනේ. දැන් හිතන්න දැන් ඔන්න පාදයේ බිම තිබ්බා. දැන් ඔන්න විලිඹ වැදුණා. විලිඹ වදිනවත් එක්කනේ අපිට දැනෙන්න ගන්නෙ. පොළවේ ස්පර්ශ වුණා. ස්පර්ශ වෙනකොටම දැනන දැනීම පටන් ගන්නවා. අන්න එතන දෙන්නේ පස්සපච්චය වේදනාව තමයි. දැන් කලින් අර තරම් ප්‍රබල වේදනාවක් තිබුණ නැහැ. ඔන්න දැන් පාදයේ පොළවේ වැදුණා, වදිනවත් එක්කම ඔන්න දැනුණා. ස්පර්ශයෙන් නිසා අන්න වේදනාවක් හටගත්තා. ඉතින් ඒතනත් තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ වගේ තැනකින් තමයි මේක හොඳට තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් එහෙම තේරුම් අරගෙන ටික ටික ටික යනකොට යනකොට තමයි අපිට මොන දැන් කෙනෙක්ට හිතේ හොඳ සතියක් දියුණු වෙලා හිතේ සමාධියක් ඇති වෙලා දැන් ඕක නැවත නැවත විපස්සනා වඩලා වඩලා වඩලා වඩලා දැන් හිත දිහා බලනකොට බලනකොට හිතේ සිතුවිලි අතර යම් පමණක පරතරයක් හටාරගෙන දැන් සිතුවිලි කලින් තරම් පොලිමට එන්නේ නැහැ එහෙම හිතන්න පොලිමට එන්න දැන් සිතුවිලි අතර තියෙන පරතරයක්. දැන් අන්න ටික ටික දැන් මේ සිතුවිලි ලිහෙන්න ගන්නවා. දැන් චිත්තානුපස්සනාවක යෙදෙනකොට අපි සිතුවිලි වලට අනුග්‍රහ කරන්නේ නැත්නම් ඒකට අපි උඩගෙඩි දෙන්නේ නැත්නම් උල්පන්දම් දෙන්නේ නැත්නම් අපි ඒක අපි ඒක අභිරමණය කරන්නේ නැහනේ. අපි ඒක අපිමයි යෝග පෝෂණය කරන්නේ. අපි යෝග පෝෂණය නොකර ඉන්න නොකර ඉන්න අන්න ඒක බොඳ වෙන්න ගන්නවා. ඒක තව ඈත් වෙන්න ගන්නවා. දැන් සිතුවිලි වලට අපි වටනකමක් දුන්නේ නැහැ. එහෙනම් එයා දුර්වල වෙන්න ගන්නවා. දුර්වල වෙන්න දුර්වල වෙන්න දැන් මේ කතන්දරේ අඩුවලා යනවා. කතන්දරේ දුර වෙලා යනවා. ඇතුලේ කතාව සමනය වෙන්න ගන්නවා. ඔන්න සිතුවිලි අතර දැන් පරතරයක් ඇති වෙලා දැන් ඔන්න අපි හිතමු යම්කිසි යෝගාවචරයක් අත්දකිනවා. ඔන්න සිතුවිල්ලක් එනවා. එයා යනවා. ආයතන තව සිතුවිල්ලක් එනවා. එයා යනවා. දැන් අර පැහැදිලි මේ චිත්‍රය දැක ගන්න පුළුවන් එයාට. ඉස්සෙල්ලා නම් පොලිමට කෙලවරක් නැති සිතුවිලි එනකොට ඔක තේරෙන්නේ නැහැ. නමුත් දැන් අන්න එයාට තේරෙනවා දැන් මේ දැනුවත් වීම එකක් මේ සිතුවිලි දැන ඒ දැනුවත් වීම හරහා ඔන්න සිතුවිල්ලක් එන බව දැනගන්නවා. සිතුවිල්ලක් යන බව දැනගන්නවා. ආයෙ තව සිතුවිල්ලක් එන බව දැනගන්නවා යන බව දැනගන්නවා. ඉතින් ඕකත් බලබලා ඉන්නවා කියලා හිතන්න. ඕකත් බලබලා ඉන්නවනේ ඇතැම් වෙලාවට වෙන්න පුළුවන්. දැන් අපි ඒකටත් අනුග්‍රහ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒකත් අල්ලගන්නේ නැහැනේ දැන්. යන එන බවන්නේ දකින්නේ ඇති වෙන නැති වෙන හැටේ බලන්නේ. නැතුව මේක මේක හොඳයි මේක නරකයි කියලා වර්ග කරනවා නෙමෙයි. මේක එන එනවා යනවා. එනවා යනවා. එනවා යනවා. ඒකත් බලාගෙන ඉන්නවා. ඉතින් මේකෙත් සමනය වීමක් වෙන්න පුළුවන්. ඒකයි ඔය ආනාපානසති සූත්‍රයේදී එහෙම කියන්නේ. දැන් කයත් සමනය වෙලා වේදනාවනුත් සමනය වෙලා දැන් අන්න හිතේ දිහා බලන්නේ චිත්ත පරිසංවේදී කරන හිත දිහා බලන්නේ එහෙම ඉන්නකොට අපි අයකට අනුග්‍රහ නොකිරීම හරහා වන්න හිත සංසිඳෙන්න ගන්නවා සමාහිතං චිත්තං කියලා කියනවා ඒක සංසිඳුණාට පස්සේ දැන් තවදුරටත් මේකට අපි අනුග්‍රහ නොකිරීම හරහා හිතේ මතුවෙන විවිධාකාර සංඥාවන්ට අපි අහු නොවීම හරහා දැන් හිතට මොකක්වත් අරමුණක් නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? දැන් අන්න බුදුහාමුදුර කරන විමෝචයන් චිත්තං. අන්න සිත දැන් විමුක්ත වීමක් හිත අරමුණු වලින් පවා නිදහස් වීමක් වෙන්න පුළුවන්. එතකොට තමයි ඒකාතකින් කියන්න වෙන්නේ දැන් අන්න නාම රූපය පිළිඹු වෙන්නේ නැහැ. නාම රූපයක් පිළිඹු වෙනවා නම් අපි ඒකට වටිනකමක් දුන්නාම තමයි ඒකේ කතාව විතර්ක වටතාවටපත් වෙන්නේ. දැන් අපි සංඥා මට්ටමක් ආවා. සංඥා මට්ටමට අපි වටිනකමක් දුන්නා. ඊළඟට අපි ඒ හරහා වුණ සතුටක් දැනුණා. අපි ඒකට වටිනකමක් දුන්නා. ඔන්න විතර්කයක් පහළ වුණා. මතකද මේ මදුපිණ්ඩික සූත්‍රයේ බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ? කියනවා චක්කුංච පටිච්ච රූපේජ උප්පදිත චක්ක විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති තේරෙනවද දැන් සංජාන සංජානනයක් කරනවා කියන්නේ හැඟි මේ සංඥාවක් පහළ වුණා ඒක මෙන්න මෙයා අහවලා කියලා තේරුම් අරගෙන ඒකට වටනකමක් දෙනවා ඒ අනුව අන්න විතර්ක කරනවා ඉතන කවුරු හරි කෙනෙක් විතර්ක සමනය කරනවා දැන් විතර්ක සමනය කරමින් සමනය කරමින් යනකොට අන්න එයා දැන් විතර්ක කරන්නේ දැන් එයා මේ හඳුනා ගැනීම විතරක් කරනවා. දැන් අන්න තේරුම් ගත්තා සිතුවිල්ලක් ආවා ගියා, ආවා ගියා, ආවා ගියා. දැන් පුළුවන් තරම් හිත සමනය කරමින් විතර්ක සමනය කරමින් යන්නේ අන්න සංඥාවන් වලට වටකම නොදී ගියා. සංඥාවන් අන්න දුර වෙලා ගියොත්, ගියොත්. දැන් අන්න හිතේ ඇති වෙනවා නිකන් පැහැදිලි ස්වභාවයක්. අන්න ඒක නිකන් අර චිත්‍රපටියක් නැති අවස්ථාවක් වගේ. දැන් අන්න සිනමා තිරේ තියෙනවා චිත්‍රපටි නැහැ. අන්න වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් ඔන්න වගේ හරහා මට්ටමක් තව තව බහුලීකృత වෙනකොට කෙනෙකුට ඉතින් උත්සාහ වෙන්න පුළුවන් කොහොමද මේ විඥානපච්චය නාම රූපම් වෙන්නේ කියලා අන්න තව තව සූක්ෂම කරගන්න. අපි තුමු ඔන්න දැන් හිතේ තියෙන යම් කිසි සංසිනීමක්. මොකක්වත් නිරූපණය නොවන සබහායක් තියෙනවා. එන්න ඒකට දැන් ආයෙ පොඩි සංඥාවක් ආවා. මොකක් හරි හේතුවකට සංඥාවක් ආවා. සංඥාව ආවට පස්සේ ඔන්න අපි ඒකට ඇලුනා. ඔන්න අපි විතර කරන්න ගත්තා. අන්න දැන් සංඥාව වැඩෙනවා. දැන් අපි හිතමු පොඩි සංඥාවක් ආවේ. දැන් ඒකට වටිනකමක් දුන්නාට පස්සේ ඒක තව සංඥායකට එකතු වුණා. තවත් තව තව සංඥායකට වුණා. සංඥා හරහා විතර්ක එකතු වුණා. විතර්ක හරහා දැන් මේක ටික ටික ටික ටික මේ නාම රූපේ වර්ධනය වෙනවා. ඉතින් ඒකත් වර්ධනය වුණාට පස්සේ තමයි ඒකට අපි වටිනකම් දුන්නාට පස්සේ තමයි ආ නම් මේ චිත්‍රපටිය අපි අතරමං වෙනවා. මේ කතාව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ඒක හොඳට තේරුම් ගන්න නම් අන්න මුලින් තියෙනුනේ හිතේ සංසිනීමක්. මුලින් අනිසිත භාවයක් තියෙන්න ඕනේ. අනිසිත භාවය ඇසුරු කරමින් හිටිය නිසා අන්න තේරෙනවා. අන්න දැන් ඔන්න හිතේ නිරූපණය වීම පටන් ගත්තා. ඔන්න චිත්‍රපටිය තිරගත වෙන්න පටන් ගත්තා. කියලා තේරෙන්න පුළුවන්. ඒතර ඒ වගේ අර හිතේ ගැඹුරට ගැඹුරට යන්න යන්න සූක්ෂම වෙන්න වෙන්න තමයි පරිසම්පාදයේ මුල් අංග ටික අහු වෙන්න ගන්න. ඔව්. මට තේරිච්ච විදිහට නම් ගොඩක් වෙලාවට මේ හොක නිකන් අර අනුමාන ඥානයක් විදිහට නේද යන්නේ. ඒ කියන්නේ සුතමය අනුමාන ඥානයක් විදිහට මේ මෙහෙම අපි දැන් මේක හින්දා මේක වෙනවා කියලා හිතාගෙන බැලුවොත් ටිකක් එහෙම පිළිගැස්තියක් තියෙනවානේ. දැන් අර ස්වයංනාතික කතාවගේ අර අම්මා මැරෙනවා කියලා අදහස ගත්තොත් ඇත්තටම යන්නත් පුළුවන් දවස් හතරකින් මේ විදිහේ එකක් නේ. ඔය එයා ඒක ඇත්ත කියලා ගත්තොත් එයා යනවා. ඒක තමයි. නමුත් ඒක නිරූපණය වීමක් පමණයි. ඔව්. දැන් ඒකෙත් අපි දැන් මේ මේක මේ ඇති වෙන්නේ කොහොමද කියලා අර දැනුමත් එක්ක හිතන්න ගත්තාම ගොඩක් වෙලාට එහෙම පේන ගතියකුත් තියෙනවනේ තමයි සාන්න ඔන්න වේදනාවක් ඇති වුණා එහෙම එහෙම කියලා. මට හිතෙන්නේ සමාවෙන්නේ. මට හිතෙන්නේ දැන් මටත් හිතෙනවා තින්ට යයි කියලා මම ගියක් දන්නේ නැහැ. නොගිහින් නෙමෙයි කියන්නේ. සෙන්සනන්ස දැන් ඒකේ දැන් දැන් ඔය කියන විදිහට සායනහන්ස ඒකේ අර අර අර දැන් ඔය පොදු කල්පනාවක් තියෙන මේ තර්ක කරලා ගන්න පුළුවන් කියලා. ඔව්. ඒ දැන් මේ සයන්හන්ස මට තේරෙන විදිහට මම උන්වහන්සේට මේ ඇකියුස් කරනවා නෙමෙයි. මටත් ඔතෙන්ටම හිතන මේ මේක තල්ලු වෙනව නේද මෙතෙන්ට කියන එක. එහෙම පිටින් මතු පිටින් මේක තර්ක කරලා අනුමානයෙන් අර අන්වේ ඥානේ කියන එක වින්නති අනුමාන ඥානේ කියලා කියන්නේ. ඒකෙන් බලන්න පුළුවන් කියලා. දැන් එහෙම බලන්න ගියොත් මට තේරෙන විදිහට එහෙම පිටින්ම වල්මත් වෙනවා. ඊළඟට මේක අපි සායනසිකෝගේ සතිය වඩලා සමාධියෙන් සායනහස බලන දවසක් බොහොම අවුරුද්දකට කලින් බොහොම වාසනාවන්ත දෙයක් කිව්වා මේක let the mind to understand this කියලා. කියන්නේ මේක හිත තේරුම් ගන්න ඕන. හිතට කවන්න උත්සාහ කරොත් ලඩක් වෙනවා. පිස්සුවෙන් නවතින්න පුළුවන්. ඉතින් මට තේරෙන්නේ නැහැ මේක හරියට කියා ගන්න. ඔන්න ඔබ තමයි මට තියෙන අදහස. මට සාන කීරටමත් තේරෙනවා මේක මෙතනින් තල්ලු වෙනව නේද මේ එළියෙන් බලන්න කියන එකට කියලා. ආ. ඒක නෑ. නෑ එළියෙන් එළියෙන් බලන්න කියන්නේ ඒ කියන්නේ දැන් දැන් හිත ඇතුලේ දැන් චිත්තානුපස්සනාවකදී අපේම හිත දිහා අපිම අපිනේ තේරුම් ගන්න. ඉතින් නැතුව අපි මේ දැන් පොතට අනුව හිත තේරුම් ගැනීමම නෙමෙයි. හිතේ තියෙන්න ඕනේ යම් පමණක සමාධියක්. හිතේ සතිය දියුණු කරලා තියෙනනේ දැන් දැන් අර විස්තර කරගෙන ගියේ මම ඒකයි. දැන් හිතන්න දැන් හිතුවිලි දිහා බලන්න බලන්න සිතුවිලි සමනය වෙන්න ගන්න ඕනේ. ඒක ප්‍රායෝගික වෙන්න ඕන දෙයක් නේ. දැන් එහෙම නැතුව මේ දැන් අපි හිතමු ඔකට තර්ක ඥානයක් දාන්න ගියොත් එහෙම සිතුවිලි තව වර්ධනය වෙන්නේ වෙන එකයි වෙන්නේ. දැන් අපි හිතන ඔන්න සිතුවිල්ලක් ආවා. අපි ඔකට දාන තර්ක ඥානය. ආ මේ අහවල් සිතුවිල්ල, මේ මෙහි සිතුවිල්ල, මේ සිතුවිල්ල මෙන්න මෙච්චර চৈতසික තියෙනවා, මෙච්චරක් තියෙනවා. කොහොම විග්‍රහ කරන දේවල් තියෙනවනේ. දැන් ඔහොම මේ අභිධර්මයේම විස්තර කරනවානේ මේ යම් සිතක්. මෙන්න මේ සිත ඇවිල්ලා මේ චිත්ත කාණ්ඩේන මෙන්න මේ අහවල් සිත. මේකේ চৈতසික මෙන්න මෙච්චරක් තියෙනවා. ඒක අපිට විග්‍රහ කරන්න පුළුවන්. ඒ හරහා තව තව විතර්ක වැඩි වෙනවා. ඒ හරහා තව තව අපිට මේක විග්‍රහ කරන ගතියකට විශ්ලේෂණය කරන ගතියකට තමයි එන්නේ. හිත සංසිඳීමකට නෙමෙයි යන්නේ. නමුත් මෙතන කරන චිත්තානුපස්සනාවකදී බුදුහාඳුරෝ එහෙම නෙමෙයි දාන්නේ. බුදුහාඳුර කියන්නේ මොන જાති සිතෙල්ලක් ආවත් ඒක සිතෙල්ලක් පමණයි. හිතන්න දැන් හිතට රාගසිතක් ආවා. රාගසිතක් කියලා හඳුනාගත්තා යන්න යන්න ඇතහැරියා. හිතට මේ විරාගයේ සිතක් ආවා. ඒකත් විරාගයේ සිතක් කියලා හඳුනාගත්තා යන්න ඇතහැරියා. ඒක මේ විරාගයේ සිතක් කියලා වර්ධනය කරන්න කියන්නේ නැහැ. ඊළඟට ඔන්න දේශ සහිත හිතක් ආව දේශ සහිත හිතක් කියලා තේරුම් ගත්තා අතහැරලා දැම්මා. ඔන්න මෛත්‍රී සාගත හිතක් ආව ඒකත් වර්ධනය කරන්න යන්නේ නැහැ. ඒකත් සිතක් පමණයි. සමුදය ධම්මානුපස්සීව චිත්තස්මින් නිහරති. එහෙමම කියනවානේ මේ චිත්තානුපස්සනාවේදී මේ මොන જાතිය සිත ආවත් උන් ඇවිල්ලා හිතක් විතරයි. ආයි මට ඒක කොයි එකක් ප්‍රශ්නයක් නැහැ. දෙන්නටම දෙන්නේ සමාන වටිනකමක්. කුසල වුණත් එකයි අකුසල වුණත් එකයි. ඉතින් එතකොට මෙතන කුසල නෙවෙයි මං කියන්නේ හිතේ කුසල. එතකොට මේ ඒ කුසල සිතක් වුණත් එකයි අකුසල සිතක් වුණත් එකයි සමාන වටනකමක් දෙන්න ගන්නවා. ඒගොල්ලෝ හට ගන්න ආකාරය බලනවා නිරුද්ධල යන ආකාරය බලනවා. සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් හේරති වය ධම්මානුපස්සීවා චිත්තස්මින් හේරති. ඉතින් මේ විදිහට අපි සමාන වටනකමක් දෙන්න දෙන්න දැන් හිතේ බුදුහාඳුරු කියන්නේ ඒක යන්න සමාහිත වෙන්න ගන්නවා හිත. ඒක ඒක ප්‍රායෝගිකව Taman තුල වෙන්න ඕනේ. දැන් මේ චිත්තානුපස්සනාව වැඩිම හරහා ප්‍රායෝගිකව තමන්ගේ හිත තව තව සංසිඳෙන්න ගන්න ඕනේ. දැන් විඥානය මෙතෙක් කළා හිතන්න අපේ කායනුපස්සනා මට්ටමකදී කයේ බැහැගෙන හිටියේ. කය දැඩිව ග්‍රහණය කරගෙන හිටියේ. ඒක සමනය වීම අන්න පසම්බයන් කියන එකෙන් පෙන්눔 කරනවා. ඊළඟට ඔන්න ඒක පසම්බනේ වුණාට පස්සේ ඔන්න වේදනාවට පසනව පටන් ගත්තා කියලා දන්න. ඔන්න දැන් වේදනාව තේරුම් ගත්තා. ඒක ඒක දිහා ඔන්න ඒකත් සමනය වීම තමයි පසම්බයන් චිත්ත සංඛාරම් කියන කොටසදී උනේ. දැන් ඔය ඔක්කොම කොටස් දෙකම පහු කරගෙන ආවේ. දැන් ඔන්න කයත් සමනය වෙලා කයේ දැන් විඥානේ බැහැගන්නේ නැහැ. වේදනාවන් සමනය වෙලා වේදනාවෙත් විඥානේ බැහැගන්නේ නැහැ. ඊළඟට තමයි බුදුහාමුදුරු කියන්නේ චිත්තපටිසංවේදන්න දැන් බලන්න හිත දිහා. ඒ බලද්දිත් අපි මේ හිතේ තියෙන දේවල් වලටත් වටනකම් දෙන්නේ නැහැ. හොඳ එකාවත් ගන්න කමක් දෙන්නේ නැහැ නරක එකාවත් ගන්න කමක් දෙන්නේ නැහැ මේවා හුදු සිතුවිලි පමණයි කියන ස්ටෑන්ඩ් එක මත හිපිහිట్లా අපි කරගෙන යනවා අන්න එතකොට අන්න ඒගොල්ලොත් බඳ වෙලා බඳ වෙලා ගියොත් අන්න බුදුහාඳුර කියනවා විමෝචයන් චිත්තං අසුසිසාමිති සික්කති. එම්ප්ටිනස් එච්චරයි එච්චරයි. ඉතින් ඒ ඒ එම්ප්ටිනස් එක ඒ නිදහස් භාවය ඒ අනිශ්චිත ස්වභාවය යෝගාවචරය අත්දකින්න ඕනේ. තර්ක ඥාණයෙන් නෙමෙයි තර්ක ඥාණයෙන් නෙමෙයි යාගේ හිතේ දැන් යා අත්දකින්න ඕනේ දැන් කිසිම නාම රූපයක් නිරූපණය නොවන මනසක් අත්දැකීමක් වශයෙන් යාට ලැබෙන්න ඕනේ අන්න එතකොට එන්නේ හිතන්න මොහොතකට දැන් අන්න හිත බලබලා හිටියේ එකේ දැන් අන්න ක්‍රමානුකූලව සිතුවිලිත් බොඳ වෙලා ගියොත් දැන් විඥානේ බහින්නේ කොහෙද? බහ ගන්න තරක් නැහැ. ඒකයි බුදුහාඳුර කියනවා දැන් උපය කියලා සූත්‍රයකදී විඥාණයට බහින්න එක්ක රූපයක් තියෙන්න ඕනේ කියනවා. රූපාරම්මණයක් ඇසුරු කරගෙන එයා බහ ගන්නවා. පතිච්චිත වෙනවා. එහෙම නැත්නම් වේදනාවක් අරමුණු කරගෙන වේදනාව අරමුණක බහ ගන්නවා. එහෙම නැත්නම් සංඥාවක බහ ගන්නවා. එහෙම නැත්නම් සංස්කාරයක බහ ගන්නවා. නැත්තම් මේ ඔක්කොම ටික සමනය කර කර සමනය කර කර කර කර තමයි මේ ආවේ ප්‍රතිපදාවේ. අන්තිමට තමයි අන්න හිත දෙහා බැලුවේ. හිතේ තිබුණ සංඥා සංස්කාර. දමන් පසනා මට්ටමට එනකොට චිත්තාන පසනා මට්ටමට එනොන්න ඒ මට්ටමක් තියෙන්නේ. ඒකත් අන්න සමනය වෙන විදිහට තමයි කටයුතු කළේ. සමනය වුණා නම් අන්න කයෙත් බහින්න විදිහක් නැහැ. වේදනාවකත් බහින්න විදිහක් නැහැ. අන්න දැන් හිතේ බහින්න තනකුත් නැහැ. අන්න විඥාණය අන්න අපතිත්ත මට්ටමකට යනවා. නිරූපණේ නොවන තත්යකට යනවා. ඉතින් ඒ වගේ තැනක් තනිකර කියන්නේ මේ භවනාව හරහා ගන්නවා මිසක් මෙහෙම වෙනවා මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා තර්ක කිරීම හරහා තමන්ගේ හිතේ ඒ සංසිඳීමක් ඇති වෙන්නේ නැහැ. තර්ක ඥානයක් වැඩේවි. නමුත් හිතේ විතර්ක බහුල වේවි. ඒ මිසක් හිත සංසිඳීමක් වෙන්නේ නැහැ. ඉතින් හිත සංසිඳෙන්න නම් භවනාවක් කරහා ටික ටික ටික ටික ඒ හිතේ මතුවෙන ප්‍රතිවිලි වලට අපි මේ වටනකම් දෙන්න යන්නේ නැතුව ඒව එක පැටලෙන්න යන්නේ නැතුව ඒක සංසිඳෙන්න හැරලම ගන්න ඕනේ. ඉතින් දැන් මේ කුසල කිව්වේ දැන් මට තේරෙන විදිහට කුසල ධම්ම කුසලාස්මගේ ප්‍රශ්නේ දැන් අපි මේ විදිහට හිතුවොත් දැන් බුදුහාඳුරෝ පෙන්නපු පටිසමුපාද න්‍යායට අනුව හිතුවොත් ඒ විදිහට වෙනවා වගේ තේරේවි කියලානේ ආයස කියන්නේ. ඔව්. <laughs> ඒක හරි. එහෙම දැන් යම් මඟ පෙන්වීම බුදුහාඳුරෝ කියලා තියෙනවා. ඒ විදිහට හිතද්දී අපිටත් අර ඒ විදිහට දැනෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් අර අර தත්ත්වයේ හිතලා ගත්තොත් දැන් අපි හිතලා ගත්තොත් කියන්නේ ඒ தත්ත්වයට අපි දුමුන් යම්ස කෙනෙක් ඔන්න විපස්සනාවක් කරහා එයා අර හිතේ දැන් මොකක්වත් අරමුණු නිරූපණය නොවන තත්වයක හිටියොත් එයාට හැබැයි දැන් හිතන්න මොකක් හරි පරණ පුරුද්දට මතක් වුණා කියලා යම්සි දෙයක් ඔන්න ඒකට ආයි වටිනකමක් දුන්නොත් අන්න ආයි නාම රූපයක් නිරූපණය වෙන්න ගන්නවා යම්කි සංඥාවක් ආවා කව හරි මතක් වුණා මතක් වුණ ගමන් ආ මේ අහවලයි කියලා ඔන්න දැන් එයා හඳුනගත්තා හඳුනගත්ත ගමන් ආ දැන් එයා කොයි කොහේ ඉන්නවද දන්නේ නැහැ මේ වෙලාවට දැන් විතරකෙවුත් පටන් ගත්තා අර ඒ ටික වැඩ කරන්න ගන්නව නේද ප්‍රායෝගිකව එතකොට ඒක බුදුහාඳුරු විස්තර කරලා තියෙනවා. හැබැයි ප්‍රායෝගිකව කෙනෙකුට තමන්ගේ හිතේම ඒ කොහොමද දැන් මේ සංඥාවක් අර මුලින් නිදහස්ව තිබිච්ච මනසේ කොහොමද සංඥාවක් මතුවෙන්නේ? මතු වුණාට පස්සේ අපි කොහොමද හඳුනගන්නේ? හඳුනගෙන අපි ඒකේ පැටලුනොත්, වටනකමක් දුන්නොත්, ඒ හරහා කොහොමද විතර්ක පහළ වෙන්නේ? දැන් කොහොමද ආයේ කතාවක් වශයෙන් වර්ධනය වෙන්නේ? කියන එක පොඩ්ඩක් හැබැයි ලියා ගන්නත් අවස්ථාවක් තියෙනවා නේද? වෙනද කියන්නේ නිකන් සංසිඳුන් තත්ත්වයක ඉඳලා ආපහු මේ බලන්න ඕනේ. අනිවාර්යෙන්ම. සංසඳන ඒ කියන්නේ අපිට යමක් තේරුම් ගන්න නම් කියන්නේ රළු මට්ටමක් තේරුම් ගන්න නම් සිනිඳු මට්ටමකුත් තියෙන්න ඕනේ සාපේක්ෂවනේ තේරුම් ගන්න වෙන්නේ. ඒ හින්දා ඒ හින්දායි ඇත්තටම චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාවට යනකොට අර හිතේ සංසිඳීමක් මත පදනම් කරගෙන තමයි ඒක කරන එක වඩා සුදුසු. ඒ සංසිඳුණු මට්ටම කායනුපස්සනාවකින් වේදනානුපස්සනාවෙන් වඩා හදාගත තරමට ලේසි. ඔව්. ඒකම තමයි තව ටිකක් තවත් සංසිඳවලා ගන්න චිත්තානුපස්සනාවෙන් විමෝචයන් කියන මට්ටමකදී අන්න හිත සම්පූර්ණයෙන්ම නිදහස්. හිතේ මෙතෙක් වෙලා තිබුණා එක එක නිරූපණය වෙවි ඒකත් ගියා. ඒකත් ගිහිලා අන්න දැන් හිත තියෙනවා සම්පූර්ණ නිෂ්කලංක නිකන් ඇල්ලතුරු ටික වගේ තියෙනවා. දැන් මොකක්වත් මේකේ පාට නැහැ. රතු පාටක් නැහැ, නිල් පාටක් නැහැ, කොළ පාටක් නැහැ. මොකක්වත් නැහැ. නිකන් හුදු ට්‍රාන්ස්පේරන්ට් ගතියක් දැන් තියෙනවා. අන්න ඒ නිකම්ම වතුර ගොඩකට මොන දැන් ආයේ තීන්ත බින්දුවක් දැම්මහම හොඳට කැපිලා පේනවා. නැත්නම් අපි තුමු තනිකර සුදු පාට රෙද්දකට තනිකර පිරිසුදුයි දැන්. ඒ සුදු පාට රෙද්ද. අන්න පුංචි තීන්ත බින්දුවක් දැම්මත් හොඳට කැපිලා පේනවා. අන්න වගේ අපේ හිතෙත් පූර්ණ අර වගේ පවිත්‍ර ස්වභාවය. මම මේ කියන්නේ දීර්ඝ කාලේ ඉනව නෙවෙයි සමහර විනාඩියක් දෙකක් වෙන්න පුළුවන්. ඒ විනාඩිය දෙක හෝ හොඳට මේ පිරිසුදු භාවයක් ආවනම් අන්න ඒ පිරිසුදු හිතට ආයෙත් අර වගේ උපක්ලේශයක් ආවම ආයෙත් අර වගේ මේ සංඥාවක් මතුවනහම අන්න ඒ හිතේ කැපිලා පේනවා ඒක. අන්න නැවතත් අපි ඒකට වටිනකමක් දුන්න ගමන් අන්නේ සංඥා වර්ධනය වෙන්න ගන්නවා. අන්න චිත්‍රපටිය පටන් ගන්නවා. ඒ හරහා අන්න තේරෙනවා මේ විඥාන ස්වභාවයක් තියෙනවා එතන තියෙන හුදු දැනුවත් භාවයක් පමණයි. ඒක කියනවානේ බුදුහාඳුරුව අර අපපතිච්ඡිත විඥානය ගැන විස්තර කරද්දී එතන තියෙන දැනුවත් භාවයක් පමණයි. එතන විඥාන ස්වභාවය තමයි දැනුවත් බවක් එතන තියෙන. හැබැයි මොකෙක්වත් නිරූපණය වීමක් නැහැ. දැන් මේ නිරූපණය වෙන දේ තමයි නාම රූපේ වශයෙන් එන්නේ. ඒ නාම රූපෙට ඉතින් අපි වර්ණකම දුන්නාට පස්සේ අර විඥානේ ඔන්න ගිහිලා බහිනවා ඒකේ. ඒක ඒක ගිහිලා හිර වෙනවා. ඔන්න ඒක ඇල්ලුවා. ඒක මත පතිත වුණා. ඒක මත පිහිට ගත්තා. ඒ වගේ ස්වභාවයක් තමයි වෙන්නේ. ඒ නිසා මම හිතනවා කියන්නේ බුදුහාඳුරෝ ගාන්ට කියන්නේ මේක වෙන්න මෙහෙමයි කියලා ගාන්ට ඉතින් අර පෙළගස්සලා තියෙනවා. ඒක අපි පොඩ්ඩක් අපි උත්සාහත් වුණොත් අපේ හිත තුළ නැත්නම් කියන්නේ යෝගාවචරයාගේ හිත තුළ ටික ටික අර සංසිඳිච්ච මනස හැපිවෙච්ච පරිසරයේ ඉඳගෙන කොහොමද දැන් ආයි හිතේ සංඥාවක් නිරූපණය වෙන්නේ? ආයි කොහොමද මම ගිහිල්ලා මේක අල්ලන්නේ? කියලා පොඩ්ඩකින් අල්ලලාම බලන්න තියෙන්නේ. ඇල්ලෙන්න දීලා පොඩ්ඩක් බැලුවහම අන්න තේරෙනවා මෙහෙම තමයි ඉස්සෙල්ලා නම් මේකේ මොකක්වත් නිරූපණය වුණේ නැහැ. ඔන්න දැන් නම් නිරූපණය වෙනවා. දැන් නම් ඔන්න කතන්දරේ දුවනවා. දැන් නම් විතර්ක වැඩෙනවා. දැන් නම් ඔන්න මම ප්‍රපංචයට යනවා කියලා පොඩ්ඩක් තේරුම් ගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේ අපි සමහරවිට සන අපි කතා කරන්නේ අනිවාර්ය 100%ක ප්‍රතිපදාවක් ගැන. කතා කරන්නේ ප්‍රතිපදාවෙන් ඉතින්ට ගිහිල්ලා මේක බලන්න කියන එක නේ සනන්ත කියන සාකච්ඡා. ඔව් ඒ කියන්නේ දැන් දැන් ඒ කියන්නේ ඒකයි මාත් කිව්වේ දැන් මේ ප්‍රතිපදාවෙන් ගිහිල්ලා මේක බලන්න පහසු නැහැ. ඒ ප්‍රතිපදාවකිනුත් ප්‍රතිපදාවෙන් ගිහිල්ලා බලන්න තියෙන සූක්ෂම තැනක් නෙමෙයි කතා කරන්නේ. එකපාරට දෙන්න නොගිහින් ඒකයි කායानुපස්සනාවකින් වේදනානුපස්සනාවකින් ඉස්සෙල්ලා මේ ප්‍රතිපදාවේ පරිසෞපාදයේ තියෙන ටිකක් රළු හරියක් තේරුම් ගන්න උත්සාහ කරන්න තියෙන ඒකයි. අපිට එකපාරට සූක්ෂම හරියක් අල්ලන්න බැරි නිසා. ඒකයි අර පස්සපච්චය වේදනාව නැත්නම් වේදනාව හරහා තණ්හාව හටගන්න හැටි. අපේ හිතේ හොඳ අපිට හොඳ අපි දුම් කෑමක් මේ වළඳමින් ඉන්නවා. ආහාරයක් වළඳමින් ඉන්නවා. එතකොට හිත ඒක සැප රහ දෙයක් නවන ටංගල හිතේ කැමැත්තක් ඇති වෙනවා. ඊළඟ කටත් කන්න ඕනේ කියලා හිතනවා. තව කෑල්ලක් කන්න ඕනේ කියලා හිතනවා. තණ්හාව පහළ වෙනවා. ඉතින් අර ඒක තේරුම් ගන්න පුළුවන් ටිකක්. ඒ ඒ රළු මට්ටමක් තමයි ඉස්සෙල්ලා තේරුම් ගන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි පොඩ පොඩ පොඩ පොඩ ආපස්සට යන්න තියෙන්නේ. යන්න හැකියාව ලැබෙන්නේ. ඔව්. හොඳයි එහෙනම් වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි පැයකුත් විනාඩි 20ක වගේ කාලයක් අදත් ධර්ම සාකච්ඡාවේ නිරතලා තිනවා. අද කොහොම හරි අපිට 9 වෙනි දේශනාව අවසන් කරන්න අවස්ථාවක් සැලසුණා. ඉතින් අපි සියලු දෙනාම මේ විදිහට එකතු වෙලා මේ කරගත් කරපු සාකච්ඡාව හරහා යම් කිසි කුසලයක් ජනිත වුණා නම් ඒ සියලු කුසල් මේ දේශනා මාලාව ඉදිරිපත් කරපු ඒ අතිපූජනීය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේට අපි අනුමೋದන් කරමු. ඒ වගේම යම් තාක් සත්පුරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් මේ සීල දනාටමත් අපි මේ පින් අනුමෝදන් කරමු. අපි ඊතාවතාචාදී ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. ඊතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං